ඉතින් ඒ කාලසටහන සම්මත කරගන්න වෙලාවේදී මේ භාවනාවට ගැළපෙන ධර්මදේශනා මාලාවකටත් කාලය වෙන් කළා තියෙනවා. ඒ අනුව අපිට දැන් පැමිණලා තියෙන මේ ධර්මදේශනාව සඳහා වෙන කාලයයි. ඉතින් ඒ සඳහා පොදු නැත්නම් දවස් 10ෙම ධර්මදේශනා මාලාවට පොදු මාතෘකාවක් වශයෙන් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන මූලපණ්ණාසකේ සඳහන් වෙන මහා හත්තිපදෝපම සූත්‍රයේ සුදුසුයි කියලා තීන්දුවකට ලැබුණා. ඒ අනුව ඒ සූත්‍රයේ ආරම්භක පාඩයක් තමයි මේ ඉස්සරහින් තියාගත්තේ මාතෘකාව වශයෙන්. මේ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ 28 වෙනි සූත්‍රය වශයෙන් තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. මේක බුද්ධ භාෂිතයක් වශයෙන් නෙවෙයි ඉදිරිපත් වෙලා තියෙන්නේ ශ්‍රාවක භාෂිතයක් වශයෙන් වෙන විදිහට කියනවා නම් මේ සූත්‍රයට මූලිකත්වය අරගෙන දේශනා කරන්නේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ. සවැත්නුවර ජේතවනාරාමේ සරුවච්චන් වහන්සේ වැඩ ඉන්න සමයක ඒ ඉන්න භික්ෂු සංඝයා ආමන්ත්‍රණය කරලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මාත්‍රකාතබනවා. මේ වගේ සූත්‍ර කීපයක්ම තියෙනවා. සත්‍ය විභංග සූත්‍රය, මහා මේ අතිපදෝපම සූත්‍රය වගේ සමහර කරුණු ඒ තමන් එක්ක වන භාවනා කරන අනිකුත් සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට මතු කරලා දීමට ඕන වෙච්චාම සාරිපුත්‍ර සාංශේ යත්තන්ගෙන් නිකන් ධර්ම සාකච්ඡාවකට ආරම්භයක් ලබා ගැනීමක් වශයෙන් ප්‍රශ්න විචාරාත්මක කත්තු කම්මිතා ප්‍රශ්නයක් එක්ව අහනවා එහෙම නැත්නම් කුදු ප්‍රකාශයක් වශයෙන් ඉදිරිපත් කරනවා. මේකෙදී එහෙම සත්තුගම්මිතා වශයෙන් නෙවෙයි යහන්නේ කෙලින්ම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රකාශයක් ඉදිරිපත් කරන තාලෙන්. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්‍යං වේරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. සරුවචන් වහන්සේ ඒ කාලයේ වැඩ හිටියේ තරත්නෝර ජේතවනාරාමේ. අත්තත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ භික්ඛු ආමන්ත්‍රේස. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ රැස්ලා ඉන්න ඒ භික්ෂුන් වහන්සේලා අමතරලා ආවුසෝ භික්ඛවෝති කියලා අහනවා ඇවැත්නි භික්ෂුන් වහන්සේ කියලා එයාටන්ට අවධානය මතු කරනවා අවසරයි කියන වගේ. හැබැයි මේ හුඟ දෙනෙක් සාරිපුත්‍ර සංසර්ගිය උපසම්පදාවෙන් බාල නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලබන මට්ටමේ පිරිසක්. එතකොට ඒ භික්ෂුන් වහන්සේලාත් එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා පිළිවදන් ඇසුවාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරනවා සියතාපි ආවසෝ යහනිකානිචි චලංගානං පානානම් පදජාතානි මහණේ ඇවැත්නි නැත්නම් මේ සබ්‍රක්මචාරින් වහන්සේලාට කතා කරන්නේ අපි මේ මේ ධර්ම ඥාතීන් වශයෙන් කතා කරනවා වගේ මේ ලෝකයේ ගොඩබිම වසන සත්වයන්ගේ පහසටහන් ගත්තොත් ඒ පහසටහන් අතර විශාලම පාද සටහන වැටෙන්නේ ඇතාගේ අත්තිපදේ සමෝධානං ගච්ඡති සියලුම පාසටහන් ඇත්පදය ඇත්පාදේ ඇතුළට බහලා බලන්නට පුළුවන් ඇතා ලොකුම සතා උගේ පාසලහන තමයි අත්තිපාදේ තමයි ලොකුම දේ ඒක නිසා ඒක තමයි ගොඩමින් වසන සත්වෙන්ගේ ලොකුම පාසටහන හත්තිපාදං තේසං අග්ගමක්ඛායති. මේ නිසා අත්පාදය ඒ සියලුම අනෙකුත් සතුන්ගේ පාද අතර විශාල මේක කියලා අග්‍ර වශයෙන් ප්‍රකාශ කරනවා. යදිදම් මහන් තත්තේන. ඒ විශාලකම නිසා. විශාලකම අනුව බලනකොට හස්තිපාදයට බහා ලබන්න බහලන්න පුළුවන්. අනිකුත් ඕන සතුගේ භාෂාටහන මේ නිදර්ශනයේ දීමෙන් සාරිපුත්තු සාංශ අවස්ථාව ගන්නවා ඒව මේකෝ ආවුසෝ යේකේ යේකේච කුසලාදාම්මා මේ ලෝකයේ යම් කුසල්යයි දක්ෂයයි සූරයයි උරුබුහුටියයි ධර්ම කොටස කොටසක් තියෙනවාද සබ්බේතේ චතුසු අරිය සත්‍යේසු සංඝහං ගච්ඡanti ඒ සියලුම ධර්මයන් ලෝකේ තියනා තාකල් කුසල ධර්ම මේ චතුරාර්ය සත්‍ය කියන එක ඇතුළේකට ඇතුල් වෙනවා. චතුරාර්ය හැම කුසල ධර්මයක්ම චතුරාර්ය සත්‍යයට තුඩු දීලයි යොමු වෙලයි නතු වෙලයි පවතින්නේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ඇත්තටම මේ සූත්‍රයේ කොටින්ම චරවචනාසේ ඉස්ලාම් දේශනා කරපු ධම්මචක්කපවත්තන සූත්‍රයේ විස්තර කරනවා. ඉතින් මෙතෙන්දිත් ඒ සම්ප්‍රදානික කතමේසු චතුසු දුක්ඛේ අරිය සත්‍යේ දුක්ඛ සමුදය අරිය සත්‍යයේ දුක්ඛ නිරෝධය අරිය සත්‍යයේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අරිය සත්‍යය කියලා මෙන්න මේ සත්‍ය සතර තුල මේ සියලුම කුසල ධර්මයන් බහාලන්න පුළුවන් නැත්තම් මේ සියලුම කුසල ධර්ම යොමු වෙලා තියෙන්නේ මේ චතුරාර්ය සත්‍යයටයි කියලා මේ ප්‍රධාන අදහස මේ මුළු සූත්‍රයේම සාරාර්ථය පින්ඩාර්ථය සාරිපුත්තු සාංශේ අතුල් කරනවා. ඉතින් මේක විග්‍රහයක් අවශ්‍ය කරන ප්‍රකාශයක්. මොකද අපි දන්න පින සහ පව කුසලය සහ අකුසලය කියලා ගත්තාම ඒක මේ වගේ චතුරාර්ය සත්‍යයට සම්බන්ධකම සාමාන්‍ය විදිහට ගන්න අමාරුයි. ඒ පින පව දෙකත් එක්ක චතුරාර්ය සත්‍යයේ දුරස්ත සම්බන්ධකමක් තියෙනවා. ඒ වගේම කුසලයේ සහ අකුසලයේ ගත්තාම සෑම කුසලයක්ම චතුරාර්ය සත්‍ය ඇතුලේ සංග්‍රහ වෙනවා කිව්වහම ඒකෙදී අර අපි පස්සට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්න වගේ එක විදිහක මේ තේරුම් ගැනීමේ අපහසුකම් මත වෙනවා මොකද ඉස්සල්ලාම තියෙන දුක්ඛ සත්‍යය ඒක කුසලයක් වෙන්නේ කොහොමද නැත්නම් සියලුම කුසල් මේ දුක්ඛ සත්‍ය වෙන්නේ කොහොමද සියලුම කුසල් මේ සමුදේ සත්‍ය වෙන්නේ කොහොමද? සියලුම කුසල් නිරෝධ සත්‍ය කියනකොට නම් කවුරු සතුටු වෙයි. ඒක හිතාගෙන තමයි වැඩ කරන්නේ. ඒ වගේම සියලුම කුසල් මාර්ග සත්‍ය වෙන්නේ කියනකොටත් ඒකත් බාර ගන්න. නමුත් කොහොමද මේ සියලුම කුසල් දුක්ඛ සත්‍ය බවටපත් වෙන්නේ සියලුම කුසල් දුක්ඛ සමුදය සත්‍ය බවටපත් වෙන්නේ කියන එක අමාරුයි වටහා ගන්න. ඒ කියන්නේ මේ අපි කරන සෑම කුසල කර්මයකින්ම මේ දුක දිහාවට තල්ලු කරන ගතියක් තියෙනවා වගේ නිකන් බැලුව බැලමට කියවෙන්නේ. ඒක නැත්තම් දුක ඇති කරන්නා වූ සමුදේ සත්‍ය අපි දන්න තණ්හාව දිහාවට තල්ලු කරන්න වගේ අදහසක්. ඉතින් මේක ඇත්තටම ඒ අටුවාචාරින් වහන්සේලාත් මතු කර ගන්නවා කොහොමද මේක මේ විස්තර කරන්නේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කළේ ඒව මේවකෝ ආවුසෝ ඒකේච කුසල ධම්මා සබ්බේතේ චතුස්වාතිය සත්‍යේසු සංඝාංගච්ඡ. සියලුම කුසල ධර්මයන් චතුරාර්ය සත්‍යයට ගැබ් වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් දාන ශීල භාවනා වගේ ප්‍රතිපදාවක ඉඳලා ආගමානුකූලව කටයුතු කරන කෙනෙකුට අමාරුයි මේක මාතෘකාවක් කරගන්න ධර්ම සාකච්ඡාවට කතා කරගන්න. නැත්තම් මේක තේරුම් කරගන්න. ඒ වගේම මූල ධර්මානුකූලව දාර්ශනිකව කල්පනා කරන කෙනෙකුට උනත් අමාරුයි මේක තේරුම් අරගන්න. නමුත් අපිට භාවනාවේදී සිද්ධ වෙනවා මේ කියන ගැටලුව මේ තියෙන ගැටේ ලියා ගන්න. ඒ විදිහට බලනකොට මේ මෙහි තියෙන මේ සත්‍ය කියන වචනේ සත්‍ය කියන වචනේ නිසා තමයි දුක කුසලයක් බවට පත් වෙන්නේ. ඒක සරුවච්න දේශනාවෙන් අපි වෙන සූත්‍රයකින් උද්දෘත කරලා ගත්තොත් සරුවච්නන්සේ සඳහන් කරලා තියෙනවා දුක නම් මානිනී දුකමයි. සාමාන්‍ය අපිට දකින්න හම් වෙන මේ සූත්‍රයේ ඉස්සරහට විස්තර කරන ඒ নানা ආකාර දුක්වල දුකක් නැහැයි කියලා මම කියන්නේ. ඒක ඇත්තටම දුකක් තියෙනවා. නමුත් ඒ දුක ආර්ය සත්‍යයක් බව. එහෙම නැත්නම් ඒක ඒ පැමිණෙන දුක් නිසා දුක්ඛ ආර්ය සත්‍යයට යොමුවක් ලබා දෙන බව දැන ගැනීම විතර උත්තම වූත් මිහිරි වූත් වෙනත් අවබෝධයක් මුළු ලෝකෙම නැහැ කියලා. මිනිසෙකුට ලබන්න බෑයි කියලා. ඒ නිසා මේ දුක දකිනකොට අපි ළඟ තියෙන්නේ ඒක දුරු කිරීම නැති කිරීම නැත්නම් ඒක පිළිබඳව පටික සංඥාව තමයි ඇති වෙන්නේ. එහෙම නැත්නම් පටිඝානුසය වැඩ කරනවා වංචනික වශයෙන්. ඒ නිසා අපි නිතරම දුක නැති කිරීමට කටයුතු කරනවා මේ භාවනා කරනකොටත් මේ දුක නැති කිරීමේ මාර්ගයේ විදිය තමයි අපි අඳුරගන්නේ. නමුත් ඒකෙන් මේ ලෝකයේ දුක නැතිවීමක්වත් Taman කරා පැමිණෙන දුක නැතිවීමක්වත් නෙවෙයි මේ අවසාන වශයෙන් බලනකොට සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්නේ පැමිණෙන දුක භාවනා මේ සත්‍ය අවබෝධ කිරීමට අමුද්‍රව්‍යයක් බවට පත් කර ගන්නවා. ඒ නිසා දුකෙන් බැහැර වෙන්නවක්වත් දුක ප්‍රතික්ෂේප කරන්නවත් යනවා වෙනුවට පැමිණි දුක් පැණි රහයි කියලා මේක කොහෙන් ආපු වචනයක්ද මන් දන්නේ නැහැ සිංහලේ හදාගෙන තිනවා. Taman කරා පැමිණෙන දුක වර්තමානයේ පැමිණෙන දුක ඒ දුක්ඛ සත්‍ය අවබෝධ කර දීමට මසුරමක්. එහෙම නැත්නම් ප්‍රධානම ප්‍රමුඛම අමුද්‍රව්‍ය බවට පත් වෙනවා. දුකටපත් වෙනකන් යෝගාවචරයක් වෙන්නේ නැහැ. ඒ දුක් කෙරෙහි තරහෙන් දුක් කෙරෙහි අමනාපයෙන් කටයුතු කෙරුවොත් මේ දුකේ ස්වභාවය අපිට දැක ගන්න බෑ. ඒක නිසා අර දුක නම් දුක තමයි. නමුත් මේ දුක ආර්ය සත්‍යයකට යොමු වෙච්ච දෙයක් බව වටහා ගැනීම තරම් ප්‍රනීත වූ උත්තම වූ දෙයක් ලෝකේ නෑ කියලා සරුවචනසේ සඳහන් කරන්නේ. <clears throat> අපින් ඉල්ලීමක් කරනවා කරා පැමිණෙන දුක දුකින් පැනලා යන්න හදන්න එපා. කරා පැමිණෙන දුක Taman කරා පැමිණෙන දුක අපි කියන සිංහලෙන් කියන පැමිණි දුක විෂයෙහි නරක මූණෙන් බලන්න එපා. නරක අමුත්‍යක් කියලා හිතන්න එපා. නරක පණිවිඩයක් ගේන එකක් කියලා හිතන්න එපා. ඒක කෙරෙහි යත්තා වූ ආකල්ප වෙනස් කරන්න කියලා. මේක මේ විදිහට නැතුව ටිකක් ශාස්ත්‍රීය පැත්තෙන් ඉදිරිපත් කරන්නේ කරා පැමිණෙන දුකී මුල කොහමද මැද කොහමද අග කොහමද කියලා බලන සුළුව ගත කරන්නයි කියන්නේ. එතකොට ඒ පුද්ගලයා ඊතුවාක් කල් උත්සාහ කරේ දුක නොදකින් නොපතන් කියන ඒක කෙරෙහි ද්වේෂයෙන්. නමුත් මේ භාවනා කරනකොට ඉතින්ජිත් මං අවධාරණය කළා කියනවා විපස්සනා භාවනා කරනකොට මේ දුක කෙරෙහි සාදර වෙනවයි කියන්නත් බෑ මධ්‍යස්ථ හැඟීමකින් බලන්න වෙනවා පැමිණෙනකොට ඒ කියන්නේ තමන් කරා පැමිණෙන දුක් කරා පැමිණෙන දුක මෙන්න එන හැටි නැත්නම් දුකේ ආරම්භය මෙන්න ඒකේ මැද මෙන්න මේකේ අග කියලා බැලුවොත් ඔය දුක අර සාමාන්‍ය කෙනෙකුට යකා ඔය කියන තරම් කළු පාට නැහැ. පැමිණෙන වෙලාවෙදීම දුක ඒ ස්වરૂපේම ඇති හැටියෙම දැක ගන්නට අපිට පුළුවන් ද කියන එක එක ප්‍රශ්නයක්. දෙක අපි අද විඳින්නේ කරා පැමිණිච්ච දුක්ද එහෙම නැත්නම් බෙදාගෙන වළඳන දුක්ද කියන එක තව ප්‍රශ්නයක්. ඒ නිසා මේක පිළිබඳ තියෙන අවිද්‍යාව දෙතෑවරව පවතියි. දුක පිළිබඳව තියෙන අවිද්‍යාව දෙතෑවරව පවතින එකක් තමයි අපි මේක හදාarලා නැහැ. ඒකට කියනවා අපපටිපත්‍ය අවිද්‍යාව කියලා. අපි ඒකට ප්‍රතිපත්ති වශයෙන් බැහැගෙන නැහැ. දෙක මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව මේක නැති කිරීමට වලි කරනවා. එනිසා යථාර්ථය දැක ගන්න අපිට පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා මේ ගැටේ ලියනකොට දුක නන් දුක තමයි. නමුත් දුක දුක්ඛාර්ය සත්‍ය වශයෙන් වටහා ගැනීම තරම් ප්‍රණීත වූ උත්තම උද්‍යක් යෝගාවචරයට නැහැ කියලා කියනකොට දුක පිළිබඳව අපි දෙවිධයකට පහර දෙන්න වෙනවා. මේ සටන දිනනද දෙවිධයකට පහර දෙන්න වෙනවා. එකක් තමයි පැමිණෙන දුක් ටික. තමන් කරා පැමිණෙන දුක් ටික දිහා හොස්ත දික් කරගෙන බලන්නේ නැතුව. පැමිණි දුක් පැනිරහයි කියලා බලන ගතියෙන් දුක අවබෝධ කිරීමේ දුක කියන මාතෘකාව දුක කියන විෂය හැදෑරෙන්න කර හැදෑරීමක් කරන එක නිකන් අපපටිපත්‍ය විද්‍යාව කියලා මෙතෙක් කල නොහැදෑරීම තුලින් අපි ළඟ තියෙන මේ අවිද්‍යාව නොදැනීම මෝඩකම දුරු කරන්න ඕනේ. දෙක තමයි තාම නොපැමිණි සහ යන්න පළච්ච දුක බදාගෙන බෙදාගෙන කන ගතිය තකතිරුකමක් කියලා තේරුම් ගන්න ඕනේ. මෝඩකමක් කියලා තේරුම්. ওই දෙක නැතුව කවදාහකවත් ඔය සරුවචනංශෙ පෙන්වන්න හදන විදිහට නැත්නම් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වන්න හදන විදිහට දුක්ඛ විනිවිදින්න බෑ. දුක හරහා යන්න බෑ. ඒක නිසා මේ සූත්‍රයේදී දෙපැත්තක් මම හිතන්නේ පෙරමුණු දෙකම අවධාරණය කරනවා දුක පිළිබඳ හදාරන්න ලෑස්ති වෙන්න. ඒක හරියට කියනවා නම් මේ සතුරු සේනාවක් එක්ක සටන් කරන්නට යන මේ සාමාන්‍ය බලකාය නෙවෙයි විශේෂ කාර්ය සාධක බලකායක් පුහුණු කරනකොට සතුරා විසින් දෙන දඬුවම් ටික මෙහෙදිම දෙනවා. ඒක තමයි විශේෂ පුහුණුව කියලා කියන්නේ. සතුරා ළඟට ගියාම මෙන්න මේ මේ විදි වද විඳින්න වෙයි. මේ මේ විදි හර දුක්සර හරහා යන්න වෙයි කියලා හමුදා පුහුණුවේදීම දෙනවා. දීපු නිසා ඒ පුද්ගලයා සාමාන්‍ය සැබලෙකුට වැඩි විශේෂ කාර්යබල හමුදා සෙවලෙක් පාටපත් වෙච්චාම ජාතික වස්තුවක් පාටපත් වෙනවා. ඒ පුද්ගලයාට විශේෂ හැඟීමක් එනවා. අනික් අය සාමාන්‍ය හමුදා පුහුණුවක් ලබලා තියෙන්නේ. මේ පුද්ගලයා විශේෂ පුහුණුව ලබන්නේ මේ විශේෂ පුහුණේ තියෙන මොකද්ද? අරිට වැඩිය දුක් දෙනවා. පුහුණු කරලා කරලා කරලා හතුරෙක් ළඟටපත් වුණොත් නැත්නම් හතුරා කරා ළඟ වීමට මේ මේ දුක් විඳින්න වෙයි කියලා සේරම පුහුණුව ලබා දෙනවා. අන්න ඒ වගේ යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් දුක් පිළිබඳ ඇති නොදැනීම අයින්කරනද දෙතෑවර ක්‍රමයකින් සටන මෙහෙවන්න වෙනවා එකක් පැමිණෙන දුක වෙන් කරගෙන ආවේනික දුක වෙන් කරගෙන ඒක හදාරීම සඳහා සුහද ආකල්පයක් දක්වන්න ඕනේ දෙක මේ දුකට තියෙන බය නිසා මම භයානක යක්ෂයෙක් වගේ බලන මේ මිත්‍යා ප්‍රතිපත්තිය වැරදි ආකල්පේ නැති කරලා වෙන විදිහට කියනවා නම් අතීත දුක සහ අනාගත දුක බෙදාගෙන වළඳන ගතියෙන් තොර වෙන ප්‍රතිපත්තියකුත් ගන්නවා. මේ දුක පිළිබඳ අවිද්‍යාව තණ්හා වශයෙන් පෙනී හිටිනවයි කියලා විසුද්ධි මාර්ගයක තැනක සඳහන් වෙනවා ඒක බොහොම ගැඹුරු ප්‍රකාශයක් කියලා මම හිතනවා. දුක පිළිබඳ අපේ තියෙන නොදැනීම නිසා අපි දුකටමයි ප්‍රේම කරන්නේ. දුකට ප්‍රේම කරන්නේ අපි දන්නේත් නැතුව. නමුත් දුකට සංසාරේ දිගට වළඳන ගතිය බෙදාගෙන වළඳන ගතිය නැත්තම් මේ කෙලස් කියන ජාජයට අපිම පොහොර දාන ගතිය දන්නවනම් දැක්කානම් කවදාකවත් ওই 9ට කැරිපොවන්ට යන්නේ නැහැ. දැනට අපිට තියෙන්නේ මූලික තොරතුරු නැහැ. ශාක්‍යතා වார்த்தාව සම්පූර්ණ නැහැ. දුක කියන්නේ කොහොමද යද්ද කියලා අපි දැකලා නැහැ. දකින්නකොටම ඒක පිළිබඳව තියෙන්නේ ඉවත් කිරීමේ, දුරු කිරීමේ, ද්වේෂ කිරීමේ, පටිඝ අනුසේ තියෙන. ඒක නිසා මේ සූත්‍රයේදී මම හිතනවා අපි ළඟ යම්මාකාරයකට චතුරාර්ය සත්‍යයේ මුල්ම සත්‍යය දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ අවිද්‍යාව කපා හැරීම මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යා සහ අපපටිපත්‍ය අවිද්‍යා කියන මේ දෙකටම අදාළ බෙහෙත් අදාළ උගන්වීම් ක්‍රම සාරිපුත්‍ර සාංශය ඉදිරිපත් කරනවා කියල. එතකොට මේ දුක පිළිබඳ ඇති අවිද්‍යාව තෘෂ්ණාවක් වශයෙන් අපිව මායා කරන ගතියට ඉන්න බැරුව වෙනවා. දුක දුක වශයෙන්ම දැක්කනම් අපි කවදාකවත් ආයේ ඒකට පොහොර දාන්න යන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා දුක පිළිබඳව මෙතෙන්දි වරහන් ඇතුලේ දාගන්න වෙනවා එළ පැමිණි දුක් කියන එක පිළිබඳව හදාරණ ගතියක් අවශ්‍ය වෙනවා. වර්තමාන වශයෙන් අපිට පැමිණෙන දුක එන්නෙම පණවිඩයක් කියන්නයි. අපි මේ පණවිඩ කාර්යය මූණකටයි කියලා හෝ නරක වෙලාවකට ආවයි කියලා හෝ මගාරින තාක්කල් අපිට වෙන්නේ දුක පිළිබඳව ඇති අපරිපත්‍ය විද්‍යාව. ඒකට කියනවා simple unknowing කියලා. ඒක දුරු කරන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක හරියට හදාරනකොට තේරෙනවා අපි ඒක තියෙද්දි අපරිපත්‍ය විද්‍යාව මිච්ඡාපටිපත්‍ය විද්‍යාව වශයෙන් දුකයි කියලා හිතාගෙන වළඳන්නේ මොනවද? මේ පරණ පළච්ච ගිය ගිය අතීත දුකක්. ඒ නැත්නම් තාම නොපැමිණිච්ච අපටිපත්ති ඉස්සරහට එන තියෙන දුකක්. ඒ දෙකම අවිද්‍යාවේ ඔටුනු පැලඳීම් තමයි. ඒ නිසා වර්තමානට හිත ගන්න ඕනේ වර්තමානයේ යම් ප්‍රමාණයක දුකක් තියෙනවනම් ඒ දුකට සාදර වෙන්න ඕනේ කියන එක තමයි අපිට මේ මූලිකවම හදාගන්න වෙන්නේ ඒකම තමයි ඒ විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙන්නේ දුක පිළිබඳ ඇති අවිද්‍යාව තෘෂ්ණාවක් වශයෙන් පෙනී හිටිනවා. සැප පිළිබඳ ඇති තෘෂ්ණාව අවිද්‍යාව මායා කරනවා. අපිට ඕන වුණොත් කබර ගෝයා වුණත් තල ගෝයා කියාගෙන කණ්ඩා හදනවා. මේ වගේ දේවල් සංස්කෘතික නැත්නම් අපේ තියෙන ගැමි ව්‍යවහාරයේ වචනවලත් තියෙනවා. ඒව අපිට මේ වෙලාවේදී පාවිච්චි කරන්න වෙනවා. හැබැයි ඊට අමතරව අනිවාර්යයෙන්ම අපි බණ භාවනා කරනකොට භාවනාවේදී අත්දකින්න දේවල් නැත්නම් අපි අස්පනා අපිට වර්තමාන වශයෙන් අත්දකින්න දේවල් ඊට වැඩිය හොඳ ඕජාවක් ධර්ම ඕජාවක් ලබා දෙන නිසා මේ චතුරාර්ය සත්‍යය තුල සියලුම කුසල් ධර්මයි ගැබ්බෙලා තියෙනවා කියන වචනේ මේ වගේ පිරිසකට තේරුම් ගන්න තියෙන අවස්ථාව වැඩි. එහෙම නැත්නම් පහුගිය දවස්වල මට මතකයි සුබ බුදු සාරණ පත්‍රයේ දිගටම වාද තිබුණා පින පව දෙකයි කුසල් අකුසල් දෙකයි සමානද කියලා. නමුත් මෙතනදී නම් හොඳට පැහැදිලි මේ චතුරාර්ය සත්‍යයට සියලුම කුසල් ධර්ම සංග්‍රහ වෙනවා කිව්ව මිසක්කා චතුරාර්ය සත්‍යයේ සියලුම පින් පින්පව් දෙක විශේෂයෙන් පින සංග්‍රහ වෙනවයි කියන එක යොදාන්න බෑ. ඒක එච්චර තර්කානුකූල වෙනවා. කුසල් කියන වචනේ මෙතෙන්ද යොදාන්න වෙනවා. ඒක නිසා මේ පිනපව දෙක කියන්නේ නිකන් මේ වෙලාවට අපිට මෙහෙම අර්ථකථනයක් දෙන්න පුළුවන්. පිනපව දෙක කියලා කියන්නේ හොඳ නරක දෙක වෙන් කරන එක. යම් කෙනෙක් පින් කරනවායි කියලා කියන්නේ හොඳ නරක දෙකෙන් නරක පැත්තකට දාලා හොඳ ගන්න එක. කුසලයට එනකොට හොඳ සහ වඩා හොඳ කියන දෙකෙන් වඩා හොඳ වෙනුවෙන් හොඳ පැත්තකට දාන එක सिद्ध කරන්න වෙනවා. ඒකෙදී තමයි අපේ බොළඳ ගති පාළ වෙන්නේ. ඒකෙදී තමයි අපි ඊ타ත්ම ලාමක වෙන්නේ. අපි හිතනවා වඩා හොඳ වෙනුවෙන්වත් කමන්නේ මෙච්චර කල් හොඳයි කියප එක අහක දාන්න ඕනේ නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ නැත්නම් මේ ධර්මයෙන් අපිට ප්‍රතිපදා වශයෙන් පෙන්වන්නේ වඩා හොඳ දකින්නකොට අර බොහොම ආශාවෙන් බොහොම උවමනාවෙන් තියාගෙන හිටපු හොඳ විෂිකරේ නැත්තම් එතන වඩා හොඳට පදිංචි වෙන්න ඉඩක් නැති ඒ එක සෙන් කතාවක ඒක විස්තර කරනවා ව්‍යංගාර්ථයෙන් ඒ කන්දක් උඩ ඊටාම අරණ්‍ය සීනාසනයක බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන සෙන් මාස්ටර් කෙනෙක් කියලා තියෙනවා. ඒ කියන්නේ භාවනානුයෝගී ස්වාමීන් වහන්සේ නමක්. ඒ කන්ද පාමුල මිටිආවත විශාල විශ්වවිද්‍යාලයක බුද්ධාගම ගන්නන මහාචාර්යවරයෙක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ විශාල රට රාජ්‍ය වලින් ඒ මහාචාර්යවරයා හම්බෙන්න ඇවිල්ලා ඉතින් විවිධ පාඩම් අභ්‍යාස ලබාගෙන උපාධි ලබාගෙන පශ්චාත් උපාධි ලබාගෙන යතු පිට වෙනවා. ඉතින් සා මහාචාර්යතුමා හම්බෙන්න සෑහෙන පිරිසක් එනවා. මේ මේ මහාචාර්ය උදාට කාලා ඉන්න බැරි කාරණාවක් තියෙනවා. ඒ හැම කෙනෙක්ම අර උඩ ඉන්න හාමුදුරු බන්දේ බන්දිද්දක් යනවා. ඉතින් මෙයා හිතන්නේ මේ මිනිස්සයා නිකම්ම නිකම් මේ කුටියකට ලා ඉන්න මේ අහිංසක මිනිස්සෙක් ඉතින් මේ මාං කරා පැමිණෙන මේ ಜಾති ಜಾත්‍යන්තර මිනිස්සයෝ මොකද උඩට යන්නේ කියලා අත නැහැරේ මිනිස්සයා වඳිට යනවා. ඉතින් යහුවට පස්සේ මේ මිනිස්සු කියනවලු ඒ උඩ එක්කන අතුළු බුදුමාකාර ගුණ තියෙනවා. කියන්නේ ප්‍රායෝගික ගුණ. අපි කියනනම් ආර්යයන් වහන්සේ නමක් කියලා වගේ කියනවා. ඉතින් මහාචාර්යවරයාට දැන් දෙකට දෙකිරිය ආවෙලා තිනවා හිත මේ මනුස්සයා බලන්න යන්නත් ඕනේ මොකද හිත කුතුහලයක් තනවනවා මම මේ කියලා දෙන දේවල් මම කරන්නේ අන්ධකාරේ කිනුට බෙදන්නා වගේ රස බලලා නෙමෙයිනවනේ අර මනුස්සයා රස බලලා තියෙන නිසා රට්ටු හලකනවා නිසා යන්නත් ඕනේ එකක් මේ අර නෑ එයාම ළඟට එන්න ඕන කෙනෙක් තමයි මහාචාර්යතුමාට හිතේ දෙක වෙලාව නැහැ ඒ නිසා උගාවක් වෙලා අරගෙන දවසක යනවා කන්ද උඩට. ගියාට පස්සේ ඒ අරසෙන් මාස්ටර් ඇවිල්ලා දොර අරින්න නැතුව කුංචි කවුලක් තියෙනවා මූණ විතරක් පේන එකෙන් අරිනවා ඇරලි බලනවා කවුද කියලා. ඊට පස්සේ කියනවා මම මේ පල්ලා විශ්වවිද්‍යාලේ ඉන්න මහාචාර්යතුමා ඊට පස්සේ දඩස් ගාලා වහලා දානවා. ඊට පස්සේ මහාචාර්යතුමාට තේරෙන පටන් අර ගන්නවා බින්දලා ඉඳලා ආවා දැවට පොත සෙන් මාස්ටර්ගේ හැටි එහෙම තමයි උගන්න්නේ අමුතු තාලට උගන්වන්නේ. ඊට පස්සේ පල්ලෙහාට ගිහිල්ලා මිනිස්සුන්ට කියනවා ඔබලා ගිහිල්ලා වැන්දාට මොකද? මම ගියාට මොකද? මට දොරවත් දොර අරින්න තියාව මූණ බලන්න අරපො කවුලුවත් නෑ. යතුරු හිල්ලට වැඩිය ලොකුයි ඒ කවුල මූණක තරම් ඇති වැහුවා. ඊට පස්සේ කියනවා ඒ ඒ මහත් ඒ තුමා උගන්වන්නේ ওই තාලෙට තමයි. ඔබතුමාට නැවත යන්න වෙයි. ඉතින් මෙයා දෙවෙනි දවසෙත් යනවා. ගිහිල්ලා ඉවර වෙලා අහනවා. අර වගේම අවස්ථාව ලැබුණාට පස්සේ කියනවා මම මේ හම්බෙන්ට ආවේ කියලා වකතුක විස්තරය අහලා ඒක පාට වහලා දානවා. ඊටත් පස්සේ මේ ඇවිල්ලා ඉතින් අනික කටේ කියනවා මට වෙලත් නෑ මේ මේ කොහොමද කරන්නේ ඊට පස්සේ කියනවා මේක තමයි ස්වභාවය කියලා තුන් දවසේ ගියාම තුන්වෙනි දවසේ ගියාම දොරාදී. ඒකට මහාචාර්යතුමාට පුදුමාකාර ගෞරව සම්ප්‍රයුක්ත බයක් ඇති වෙනවා. මෙතර කල හිතා හිටියේ මෙයා මයි ළඟට එන්න ඕන කියන මට්ටමේ. නමුත් අර සින් මාස්ටර්ගේ ක්‍රියා දකිනකොට ඊට පස්සේ මහාචාර්යතුමා ගියට පස්සේ මාස්ටර් වාඩි වෙන තැනක් පෙන්වනවා. ඉතින් එතෙන්දී මහාචාර්යතුමා පුදුමාකාර විදිහට මෙයාගේ හිත තැලෙන්නේ නැති වෙන විදිහට ඉතාමත්ම ගෞරව සම්ප්‍රයුක්ත ගිහිල්ලා tempattu වාඩි වෙනවා. බානරසේ මාස්ටර් කාමරය ඇතුළට ගිහිල්ලා කෝපයක් සහිත පීඩිසියක් අතර ගෙනත් දෙනවා. මෙයන් දුන්න පස්සේ බොහෝම ගෞරවයෙන් මේ මහාචාර්යතුමා පිළිගන්නවා. එයා කාමරය ඇතුළට ගිහිල්ලා ඉවරලා තේ පෝච්චක් ගේනවා. කෙනලියොල වක් කරනවා. ඉතින් මහාචාර්යතුමා බොහෝම සිහිය පිහිටවන්න දන්න කෙනෙක් නම් ඉතාමත්ම සත්‍යමත්ව ඒ කෝපය අල්ලගෙන ඉන්නවා දැන් ඉතින් පිරෙනවා. ඉතින් ආට බොහෝම සතිය වක් කරනවා. දැන් කෝපෙ පිරෙනවා. පිරලා පීරිචයට වැටෙනවා. අර මේ මාස්ටර් දිගටම වක් කරනවා. දැන් මහාචාර්යතුමා දන්නවා දැන් පීරිච පිරිච්ච ගමන් තමන්ගේ අර වටිනා කබායේ තමයි ලෝගුවේ තමයි වැටෙන්නේ. ඒක නිසා මූණ දිහා බලනවා අර යන්නේ බොහොම කවුරේ වක්කන දැන් ඔන්න මෙන්න පිරෙලා වැක්කරෙන්නේ. ඒකට කියනවා සෙන් මාස්ටර්ට දැන් මේකට වක් කරන දෙයක් ඔක්කොම මගේ ඇඟට නේ වැටෙන්නේ. අහක යනවනේ කියලා. එතකොට අරලා බලනවා ඔන්න ඔය වගේ තමයි උඹට උගන්වන්න හදන දේත්. ඔක්කොම පිට යනවා. එයිසා ගිහිල්ලා හිස් කරගෙන වරෙන් හිස් කරගෙන ආපු දවසේ මම උගන්වන්න කියලා. අපිට දන්නවා කියලා හිතාගෙන හිටියොත් අපේ එක පිළිලා තියෙනවා නම් කොච්චර වැක්කිරුවක්වත් කිසිම දෙයක් අතුලට දරන්නේ නැහැ. ඒ නිසා හොඳින් වඩා හොඳ වෙන්කරන යනකොට හොඳ පිළිබඳව ලැබැඳියාවක් තියෙනවා නම් හොඳ දේ පිළිබඳව ගෞරවයක් තියෙනවා නම් එයාගේ හිත වඩා හොඳ දිහාට නැමෙන්නේ. එයාට සිද්ධ වෙනවා හොඳ විසිකොරලා භාජනය හිස් කරගන්න වඩා හොඳ දේ පුරවන්න. මේක ඉතාමත්ම අමාරු දෙයක්. මේක නිකන් ඇඟෙන් ඇටයින් කරන්න වගේ දෙයක්. මෙතෙන්දි තමයි පෞරුෂත්ව වෙනස් වෙන්නේ. මෙතෙන් තමයි අපේ රුචි අරුචිකම් ටිකක් පාවා දෙන්න සිද්ධ වෙන්නේ. අන්න ඒ වාගේ ධර්මයේ වෙනුවෙන් සත්‍ය වෙනුවෙන් හොඳත් විසිකොල්ල දාලා වඩා හොඳ දෙයට යන්නේකට ප්‍රතිපදාව කියලා කියනවා. ප්‍රතිපදාවේදී අපි සාමාන්‍යයෙන් කියනවා දාන කුසලයේ කරන එක්කනට දාන කුසලයට වඩා හොඳ සීල කුසලයේ පෙන්ලා දීලා ඒ දාන කුසලය කෙරුවට වැඩි අවධානයෙන් සීල කුසලයේ කරන්නේ. ඒ සීල කුසලයේ කරන ගමන් කියනවා ඒ සීල කුසලයේ කරන්න වගේ දසදහස් ගුණේ කාණිසංස සිද්ධනවා වඩා හොඳ දෙයක් විදියට සමාධි කුසලයේ නැත්තම් සමාධි භාවනාව. සමාධි භාවනා කරන එකවත් කතා කරනවා මේකෙන් කෙලවරක් කරන්න බෑ. කෙලවර තියෙන විපස්සනා නිසා විපස්සනා කරන්න කියලා. ඉතින් කරනකොට කරනකොට කරනකොට අර ඉස්සල්ලාම දාණය පමනක් කරමින් ආගම ධර්මයේ කරු කරපු එකනා ක්‍රමයෙන් ඒ දාණයත් කෙරුවට සීලය තමයි කළ යුත්තේ. දානය ශීලය දෙක බලනකොට දානය හොඳ දේ, ශීලය වඩා හොඳ දේ. ඒකෝර දානය පිළිබඳව එච්චර සැලකිල්ලමකින් තොරව ශීලයට නැගින්න වෙනවා. එහෙම කරගෙන ඉන්නකොට ඔන්න සිල්වතුන් අතර ඉන්නා වූ සමත භාවනා කරන ඇත්තෝ බොහොම ඉහළ තලයක වැඳපෙනවා දකින්නකොට සීලය හොඳයි තමයි. නමුත් සමාධිය වඩා හොඳ නිසා සීලය තියෙන තැන තියලා සමාධියට වේලාව කලාව යොදවන්න වෙනවා. ඒ දේ කරගෙන ඉනකොට ඕන දැනගන්න හම්බ වෙනවා සමාධි භාවනා කරන්නේ ප්‍රධාන වශයෙන්ම විපස්සනාව සඳහායි. මේ විපස්සනාව සඳහා යනකොට මේ සමාධියත් ඉච්ඡරම පරණහන මිටිය කරේ තියාගත්තා වගේ තියාගන්න වෙන්නේ. ඒක නිසි තැන දීලා විපස්සනාට තැන දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මාර්ග ඥාන ඵල ඥාන හම්බ වෙන්නේ. අන්න ඒකෙදී දක්වන බය අදුකමත්, ඒකෙදී දක්වන දෙපර බාන ගතිය අධ්‍යා බලනකොට අර මේ ධර්මයේ තියෙන ගැඹුර ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ මේ කුසලයට වඩා අධි කුසලය. තේරුම් ගැනීමේ ඇති දුර්වලකම. මේක සාමාන්‍යයෙන් අර මේ කසක සංයුත්තේ පෙන්ලා දීලා තියෙනවා අපි සංසාරයට බඳින මාර බලවේග දස මාර තේනා වශයෙන් මාර තේනා 10ක් කාමාතේ පටමාතේනා ဒ ුතිය අර්ථි උච්චති කිය. තතියාකෝ පිපාසාචාදි වශයෙන් පළවෙනිම අපි සංසාරයට බැඳෙන දේ තමයි කාමය. මේ ආසාව දෙක පෙන්වන්නේ අරතිය කියලා. අරතියෙහි සිංහල අර්ථය පෙන්වන්නේ අදි කුසලයට ඇති කම්මැලිකම කියලා. අපි කුසල් කරන්න හරිය කැමැති නම් වඩා හොඳ කුසලය. අදි කුසලයට එනකොට පුදුමාකාර නිදහතර කරුණු කියන්නේ අර අපි ඉතින් කුසල් කරනවනේ ඒක නිසා ඉතින් ඔය අධිකුසල් කරන්න උඩාතු අල්ලන්න යන්න හොඳ නැහැ. අපි මේක කරගෙන ඉන්නම් කියලා. ඉතින් ඒ ගතිය යෝගාවචරය ගාව තියෙනවා නම් හොඳ කොට ගන්න බෑ බුදුහාමුදුරුවාවත්. ඒ යෝගාවචරය නිතරම වක බලා ගන්න ඕනේ. ඒ යෝගාවචරයයි කියලා කියන්නේ ගංග දිගේ ඉහළට පිනන જાති මිනිහෙක්. නැත්නම් පුද්ගලයෙක්. ගංග දිගේ ඉහළට පිනනයි කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයා කරන හොඳ හරහා විනිවිදලා වඩා හොඳක් දක්වපු මනුස්සයා. ඒ නිසා මේ අනික්කත්තන්ට නොදැනෙන්න හොඳ පැත්තකට දාන්න වෙනවා. පැත්තකට දාලා තමයි අපිට වඩා හොඳට යන්න වෙන්නේ. ඒක ඔය එක්සිස්ටෙන්ෂලිසම් කියලා කියන්නේ මොකක්ද? ඒකට කියන්නේ මේ සාන්දෘෂ්ටික වාදය පිළිබඳව කියක් කාට්ගේ හොඳ නිදර්ශනයක් පෙන්ලා දීලා තියෙනවා. ඒ කට්ටිය බටහිර පැත්තෙන් එයා කියනවා ජීවිතයේ කොටස් තුනකට කඩනවා නම් මුල්ම යුගයේ సౌందర్యාත්මක යුගයේ වශයෙන්මුත් මැද යුගයේ හරි වැරදි දෙක හිත තේරුම් ගන්න යුගයේ වශයෙන්මුත් අවසාන යුගයේ සත්‍ය තේරුම් ගන්නා යුගයේ වශයෙන්මුත් වෙන් කරන්න පුළුවන් කියලා. මුල්ම කාලේ අපි වැලිපල් පොල් කට්ටු අරගෙන ඉතින් සෙල්ලම්කේවල් හදමින් අපිටාමත්ම සුන්දර ජීවිතයක් ගත කරනවා. ඒ කාලේ අපිට හොඳ නරක තේරුමක් නැහැ. ඒ ඥාන පරිමේකට හැසිරුණාට ප්‍රශ්නෙකුත් නැහැ. මොකද තාම කුමරු කුමරි බඹසර රැකෙන කාලේ කිසියම් ලිංගික හැකියාවක් පහළ වෙලා නැහැ. ඒ ඇත්තෝ ලෝකයක් සුන්දර කරනවා ලෝකෙත් සුන්දර විදියට දකිනවා. හැම කෙනෙක්ම ලෝකෙට එනකොට මේ සුන්දරත්වයෙන් තමයි පහළ වෙන්නේ. ඉතින් මේ සුන්දරත්වය අපි සෙල්ලම් වයස වශයෙන් සරුවචනාංශේ මන් මන්ද දශකයේ කීඩා දශකයේ වශයෙන් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේ කෙනාට ලිංගිකකම් පහළ වෙලා ඒ ලිංගික ජීවිතයකට ගෘහස්ත ජීවිතයකටපත් වුණාට පස්සේ දුවා දරුවන් වෙනකොට ඒ සුන්දරත්වය රැක ගන්න බැරි වෙනවා. දූ දරුවන් ඉදිරි පිට හොඳ නරක කියා දීමේ අවශ්‍යතාවය නිසා ඉතාමත් නැකමැත්තෙන් අර සුන්දර ජීවිතයට ආයිබෝන් කියනවා. ඒක තමයි අර පොල් කටු හැන්දට බෙලි කටු හැන්දට පොල් කටු දෙකට ඉතිං ආයිබෝවන් කියලා ඉතිං ඔන්න ගෘහ ජීවිතයට යනවා. ගියාට පස්සේ අපිට අර සුන්දරත්වයේ මිච්ඡර ආශාවෙන් පහසුර තියාගෙන පො සුන්දරත්වයේ කැපකරන්න වෙනවා මේ සදාචාරය පිළිබඳව. ඊට පස්සේ අපිට ඒ රටාවක් පෙන්වන්නට වෙනවා දරුවන්ට සහ ශිෂ්‍යයන්ට අපි හොඳ නරක දාන්නවා අපි ආරස බලාගන්නilla අපි කරන විදියට කරපල්ලා කියලා ඒ සුන්දරත්වයේ අයින් කරලා අපි ආදර්ශවත් විදියට සදාචාරයට ගියාට පස්සේ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පස්සෙන් පස්සෙන් එන අපේ දූ දරුවන්ට එහෙම නැත්නම් ගෝල බාලයින්ට ඒ දාශිය චර්ජයක් වෙන්න. නමුත් මේක හරි වේදන් අධික වැඩක් කියලා යා කියලා කියනවා. කොච්චර වේදන් අධික කියලා කියනවනම් ඊට පස්සේ තමයි මේ ටෙන්ෂන් එක එන්නේ. ඊට පස්සේ තමයි අපිට ස්ට්‍රෙස් එක එන්නේ. ඊට පස්සේ තමයි අපිට මේ ආර්ථික දේශපාලන සහ සමාජික ප්‍රශ්න එන්න පටන් ගන්න. අර ළමා ජීවිතේ මොකක්වත් නැහැ. ළමා ජීවිතේ කවදාකවත් සමාජික ප්‍රශ්න කියලා දෙයක් නැහැ. දේශපාලන ප්‍රශ්න කියලා දෙයක් නැහැ. ආර්ථික ප්‍රශ්න කියලා දෙයක් නැහැ. අපි යම් තැනක ඒ సౌందර්යත්වේ පා දීලා සදාචාරයට පෙළඹුණාද අන්න එතන ඉඳලා අපි දන්නේම නැතුව අපි සමාජයේ පුරවැසියන් බාටපත් වෙනවා. ගෙවල් දොරවල් අඹ දරුවන් රකින්න අම්මලා තාත්තලා බාටපත් වෙනවා. වැඩිහිටියෝ බාටපත් වෙනවා. අනේ පාවා දෙන දේත් එක්ක බලනකොට ලබන දේ කියලා කියන්නේ ඇදගෙන නාන නෑමක්. බෙදාගෙන කරන පරිප්පුවක් තියෙන උතන. නමුත් ඒක කිසි කෙනෙකුට වළක්වන්න බෑ. මේ සමාජ රටාවේ එක තියෙන්න ඕන. ඊට පස්සේ අර අපේ අත්තල මුත්තල දිහා බලලා බණ පොත් කියවලා ඉතින් හොඳ වෙන්න උත්සාහ කරනවා. හොඳ කියන්නේ සදාචාරාත්මක වෙන්න හදනවා, බයලජ්ජාව ඉගෙන ගන්නවා, දරුවන්ට පෙන්නනවා, කියලා දෙනවා. নানা ප්‍රවිචිත කරනකොට Tamanට ජීවිතයේ වෙන නොදැක්ක සුන්දර කාලේ නොදැක්ක ගැඹුරක්. එහෙම නැත්නම් හද හද ගැස්සෙන අඬ දුක සාදා සංස්කෘතික ලක්ෂණ ඉතින් ටික ටික ටික ටික තේරෙන පටන් ගන්නවා. ඒක සමහරු ජය ගන්නවා කියන. ඒ කියන්නේ සදාචාරාත්මක ජීවිතයක් ගත කරන ගමන් කයක් හරි හම්බ කරගෙන සතු නොමර හොරකම් නොකර කාම මිත්‍යාචාර නොකර බුරු කේලම් හිස් වචන පරිස වචන නැතුව මත්පැන් පාවිච්චි නොකර වැරදි ජීවන රටා නොකර සාමාන්‍ය ගෘහස්ත ජීවිතයක් ගත කරනකොට ලෝකයේ රට්ටු හොඳයි කියන. ඉතින් ඒක ඇත්තටම ජයග්‍රහණයක්. මැද වයසේදී ලබන ජයග්‍රහණයක් තමයි අත්තානුවාද බයක් නැහැ. තමන තමන් දෙස් කීමක් නැහැ. අනුන්ගෙන් බැනුම් අහන්නේ නැහැ. රටේ තියෙන නීතිය කඩන්නේ නැහැ. අපායයි කියලා බයක් නැහැ. ගත කරනකොට ඔය වයසේ අවුරුදු 50 පහිනකොට එන 40 පැනලා 50 දශකයට එනකොට සරුවචන සඳහන් කරන ඥාන දශකයට වැටෙනවා කිය. ඒක කියන මේ හොඳ නරක වෙලා ජීවත් වෙලා මොකද්ද මේකේ අන්තිම? හොඳයි තමයි. මොකද්ද දැන් මේ කොහාටද මේක යොමු වෙලා තියෙන්නේ? මොකද්ද මේ ජීවිතේ පරම ආදර්ශය? මහා පාළු තැනකට යනවා. ඉතින් ඒ කිය ගාඩ් කියන එක නම් පෙන්නනවා දවසක අපිට මේ සදාචාරය අමතක කරලා සත්‍යයට යන්න වෙනවා කියලා. එතකොට අපිට මේ සාමාන්‍ය ආගමික ජීවිතයකින් අපිව සනසන්න බැරි වෙනවා. අපිට සත්‍ය වෙනුවෙන් මේ සදාචාර ජීවිතය අමතක කරන්න වෙනවා. ඒක තමයි මේ මූලධර්මවාදය අමතක කරලා අපි මේ භාවනාව එහෙම නැත්නම් ආධ්‍යාත්මේ ජීවිතයට සම්බන්ධ කරගන්න හදනකොට මුළු ලෝකෙම අපිට විරුද්ධව නැගී හිටින්නේ ලෝකයා කැමති අපි හොඳ නරක දෙක දැනගෙන හොඳ වෙලා ඉන්න මට්ටමට එනකොට නම් අපිට තාන්න මාන තෑගි ලාභ සත්කාර සම්මාන ඔක්කොම දෙනවා. නමුත් අපේ මොලේ යම් විදිහකට පෙර පෙර කරපු පිනක් නිසා මේ හොඳ නරක දෙක ජීවත් දැනගෙන ජීවත් උනායි කිව්වට ඕකේ මහා ගන්න දෙයක් නැහැ. යොමුවක් නැහැ, ගොනුවක් නැහැ. ඔయిత එහා ගිය සත්‍යක් තියනවාද කියලා ගිහාම මේ අපි කතා කරපු හිටපු තැන වඩා හොඳ වෙනුවෙන් හොඳ කැපකරන්න ගියාට පස්සේ තමයි අපිට ඇතුළත මේ ගැටුම පහළ වෙන්නේ. වෙන විදිහකට කියනවා නම් සමත භාවනා වගේ නැත්නම් සීල සමාධි දෙක කරගෙන ඉන්න කෙනා ඒ දෙකෙන් මට දැන් සීලයක් තියෙනවා සදාචාරයක් තියෙනවා සමාධි භාවනා කළ යම් කිසි ප්‍රමාණයේ සමාධියක් තියෙනවා. නමුත් ඉන් එහාට මොකද වෙන්නේ? ඒ කියන්නේ බුදුජානනාංශයේ 15 වෙනි ඉස්සර තිබුණු ලෝකයේ තිබුණු විදිහට සිල්වත්ව සමාධිමත්ව ඉර්ධි ඇතිව ප්‍රඥව පඬිතව ඊර්ෂිව විවේකීව ගත කරන්න පුළුවන්. නමුත් අපි දන්නවනේ මෙතන තාම බටවලල් යනවායි කිය. තාම කාම තණ්හා භව තණ්හා වල කරකැවෙනවා කිය. එතකොට අපි යම් දවසක සිද්ධ වෙනවා නම් උත්කෘෂ්ඨම දේ තමයි මේ භවයෙන් ඈතර වීම කියලා එතින්දී අපට මේ සීලයේ මේ සමාධියේ තියෙන අඩුපාඩුකම් ටික. භවයට මේක ගැටලන බවත් මේ දෙක අවශ්‍ය අංග දෙකක් නමුත් විපස්සනා කෙරෙන්න නම් එහෙම නැත්නම් කියනවනම් වට්ටගාමි කෙලස් වෙනුවට වට්ටගාමි කුසල් වෙනුවට විවට්ටගාමි පැත්තට යන්න ගියාම අන්න අර ඒ සීලය ඒ සමාධිය වුණත් අංග සම්පූර්ණ දෙයක් නොවන බවට සාකච්ඡා කරන්න යන තැන තමයි අද මේ විපස්සනාවේ වටිනාකම කියලා දෙන තැන තමයි අද අපිට හැප්පෙන තැන. මේක සාමාන්‍ය ගැමි විවරයෙන් කියනොනම් වඩා හොඳේ නාමයේ හොඳ ප්‍රතික්ෂේප කරන්න අපිට තුල තියෙන අකමැත්ත තමයි හනමිටි යුගය තමයි අපිට මේ භාවනා ජීවිතයේ දවස් 7කින් කරන්න පුළුවන් කියන කාරණාව අවුරුදු 7කින්වත් බැරුව ආත්ම 7කින්වත් කරගන්න බැරි වෙන්නේ. ඉතින් සාමේ සත්‍යය ගැන හොයන යනකොට ඒ නාමයෙන් සදාචාරයේ සහ හොඳ නරක දෙක කෙරෙහි තිබුණු අතිරේක ගෞරවය පැත්තක තියලා සත්‍යයේ නාමයෙන් ඒක නිසිතන තැම්පත් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මූලධර්මවාදීන් කවදාකවත් සත්‍ය දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඕනලා තියෙන්නේ සත්‍ය පැත්තක දෙවිච්චාවයි ලෝකෙට තේරෙන්නේ සමාජ මට්ටමේ තේරෙන්නේ දේශපාලන මට්ටමේ තේරෙන්නේ ආර්ථික මට්ටමේ තේරෙන්නේ හරි වැරදි දෙක එහෙම නැත්නම් සදාචාරිතය ඒගොල්ලෝ සදාචාරය වෙනුවෙන් හරියට අඳනවා. මොරලිස්ලා. මොකද කදාක සත්‍ය දකින්නේ. ඒ සත්‍ය දකින්නේ නැත්තේ ඒගොල්ලන් සත්‍ය දකින්න ඕන කමක් නැහැ. ඒක සම්බන්ධයෙන් නිදර්ශනයක් කියනවනම් ඔය පෞගි දවස්වල ඒ නිසන වනේදී කීප දිනක්ම මතක් කරලා කිව්වා ඒ අපේ අර කියන පල්ලා ගොඩනැගිල්ල කටයුතු සඳහා අපි කටයුතු කරන්නේ බැංකුවේ මේ බෞද්ධ සමිතියට ඉල්ලීමක් කරන්නයි කියලා. ඒගොල්ල සමහර විටක ආධාර දෙනවායි කියලා. ඉතින් ඒ බැංකුවේ මහත්තයෙකුත් කාර්කස් භාවය නැති උනාට ඉතින් භාවනා වැඩවලට නිතර සම්බන්ධ වුණා. ඉතින් ඒ ඒගොල්ල ඒගොල්ලම කතා කරලා මේ මහත්තයාට කිව්වා ඉල්ලීමක් ඇයි මේ මහත්තයා එච්චරම මේ කැමති උනේ නැහැ. ඒ වුණාට අර ඔක්කොගේම ආපු සාධාරණ නිලුම් සක්කුවා එහෙනම් ලිට හෙඩින් එක හරි ගස්සලා ලියුමක් දෙන්නේ කිව්වා මෙන්න මේ වගේ වැඩක් කරන්නේ මම මේ බෞද්ධ සංගමයට දානවා කියලා. ඊට පස්සේ කිව්වා හැබැයි බෞද්ධ මේ මට පුද්ගලිකව කතා කරලා කිව්වා මේ බෞද්ධ සංගමයේ මෙන්න මේ දේශපාලන පක්ෂයේ බලය තියෙන්නේ බෞද්ධ නාමයෙන් පෙනී සිටින දේශපාලන පක්ෂයක්. ඒක නිසා ඒගොල්ලන්ගේ කාශයක් තියනවලු භාවනා මධ්‍යස්ථාන කවදාකවත් ආධාර නොකරනද. ඒ මොකද භාවනා මධ්‍යස්ථාන වලින් බුද්ධ ආමර කිසි සේවයක් වෙන්නේ නැහැ කියන. මට පුදුම සතුටක් ඇති වුණා මේක කෙලින් කියපු එකට. අර මනස ඒකයි ඒක බෑයි කිව්වේ. එයා දන්නවා කවදාකවත් ඒගොල්ලන්ගේ බෞද්ධ සංගමයේට ඕනම වෙලාවක කිව්වනම් සාමාන්‍ය දාන කටයුත්තකට සමාජ සේවා කටයුත්තකට ආසරණ සරණ සේරකට ඒගොල්ලෝ සල්ලි දෙනවා. භාවනා මධ්‍යස්ථාන ප්‍රතිපත්තියක් වශයෙන් සල්ලි දෙන්නේ නැයි කිව්වා. මොකද ඒකට බුද්ධ ආගමට කිසි සේවයක් වෙන්නේ නැහැ කියලා. ඇත්ත තමයි අපා. ඇත්තටම භාවනාවෙන් කරන්නේ ධර්ම අවබෝධය මිස ආගම නෙවෙයි. ඒ නිසා ඊ타ත්ම බගවත්ත මං ඉල්ලනවා ධර්ම අවබෝධයේ කටයුතු කරන ඇත්තෝ ආගම දිහාවට වෛරයක්වත් පුංචි කොට සැලකීමක් කවදාකවත් කරන්න යන්න එපා. එතනින් තමයි අපිට ප්‍රශ්නේ පැටලෙන්නේ. අපි මෙතෙන්ට එනකන් අපේ ආගම අපේ සංස්කෘතිය අපේ හොඳ නරක දෙක අපිට අම්මාකාරයෙන් උදව් කරපු නිසානේ අපිට මේ හොඳ නරක හරහා විනිවිදලා සත්‍ය දැක ගැනීමේ අවශ්‍යතාවය මතුවෙන එක දුෂ්කරයි. නමුත් ඒ සත්‍ය දැක ගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් අපිට වඩා හොඳ අවශ්‍යතාවය වෙනුවෙන් හොඳ බහා තබන්න වෙනවා. නමුත් ඒකට නිග්‍රහ කරන්න එපා. නිග්‍රහ කරපු ගමන් අන්න අර වාගේ ප්‍රශ්න අපිට මතුවෙනවා. ඉතින් අවාසනාවට වගේ මේ සත්‍ය කරා ශීඝ්‍රයෙන් යන්න කැමැති ඇත්තෝ මෙව මතුවෙනකොට කියන්නේ මේ භාවනා කරන්න ගියාම මාර බලවේග මතුවෙනවා කියන. මාර බලවේග නෙවෙයි මේ කඩි කුලප්පුව නිසා කරගන්න වැඩ. හොඳින් වඩා හොඳ වෙන් කරගන්න එක අමාරුයි ප්‍රතිපත්ති වශයෙන් උත් අමාරුයි මූලධර්ම වශයෙන් උත් අමාරුයි. ඒක ක්‍රියාත්මක කරනකොට වඩා හොඳකට Taman ගියයි කියලා හොඳට ඇඟෙන්නේ නැති වෙන්න යන්න දැනගන්න ඒ දේ දන්නේ නැත්නම් ඒ හොඳ වඩා හොඳ කරා යන ගමනට මාරයක් මාර බලවේගයක් බාටපත් වෙනවා. ඒක නිසා අදි කුසලයට අපි සමාදම් වෙනවනම් අපි කියන අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා භාවනාවට යනවනම් අපි ජීවත් වෙන සාමාන්‍ය ලෝකේ බවත් අපේ මේ ගමනේදී සාමාන්‍ය බුද්ධියට ඉඟියක්වත් කෙනහිල්ලක්වත් අත්ත්ුක්කංශට පරවම්බනයක්වත් වෙනවනම් බුදුරජාණන්සේ කිසිම පැකිලීමක් නැතුව සඳහන් කළ තියෙනවා අසත්පුරුසයි. මෙච්චර මේ සාදා හොඳ පාවා දීලා හොඳට වඩා හොඳට යන්න හදලා අපි දැඟලුවාට ඒ කටයුත්තේදී යම් ආකාරයකට අපි දැකපු හොඳ විශේෂයි පහත් කර දාලා කීමක් කෙනහිල්ලක් ඉගියක් කෙරුණොත් සම්මුතියෙන් සඳහන් කරලා තියෙනවා එහෙනම් නිවනක් නැහැ. ඒක නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා වගේ කියන වැඩේදී කුසලතාවයක් අවශ්‍යයි. හැබැයි ඒ කුසලතාවය එසේ මෙසේ ලේසි එකක් නෙවෙයි තේරුම් ගන්න. අපි අපේ කටයුත්ත කරගන්නත් ඕනේ. ඒ මොකද ඔය විරුද්ධ වෙන කට්ටිය කවුරු කෝවකවත් ඒගොල්ල කවදාකවත් අපිට අත්තලක් දෙන්නෙත් නැහැ, ඉස්සරහට යන්න දෙන්නෙත් නැහැ. ඒගොල්ලන්ට පුළුවන් අපිට විරුද්ධ වෙන්න. නමුත් වැඩි ඡන්දය ඇති නිසා විභෝ බයිබෝයි කියාගෙන ඒගොල්ලන්ගෙත් හැඟුම් වලට බාධා නොකර නමුත් අපේ කටයුත්තේ නැත්නම් අපි මේ කරන සදාචාරයේ ඉක්මවා ගිය සත්‍ය දැකීමේ කටයුත්තට හැකිතා කාලයේ ධනේ ශ්‍රමයේ ගත කරන්න නම් ප්‍රධානම දේ තමයි සබ්බපාපසාකරණ අර අපි මිත්‍යක් කරගෙන ආපු හොඳ අවුස්ස ගන්න නැතුව කොනහන් නැතුව මම උසස් ඒගොල්ල පහත් කියලා කියා ගන්න නැතුව යන මෙන්න මේ ගැළවිඥාව. ඊටාත්ම වැදගත්. ඒක දන්නවනම් කිසියම් කෙනෙකුට ඇඟවිල්ලක් ඕනේ අඳුහැරයක් ඕනේ කියාපෑමක් ඕනේ හැකිතාක් උත්සාහ කරන්න ඕන තමන්ගේ ಗುಣ වසාගෙන ජීවත් වෙන්න. අන්ධහැරේ කියාපෑම මවාපෑම අත්ුක්කන්දර පරවම්බන ගියොත් ඒක මේ මාර බල වේගයක් නෙවෙයි අනිවාර්යයෙන්ම බෙදාගෙන කන කෑමක් ඇදගෙන යන්න නෑමක් තියෙන. ඉතින් හරි අසරණයි. මේ අතින් යෝගාචර හරීම අසරණයි. මොකද කවදාකවත් නොකරපු ගම්භීර වැඩකට අත දාලා ඒ සඳහා ශිල්ප දන්නේ නැතුව හරියට කෙනම් පිහියෙන් කප කපා හිටපු මිනිස්සයා දැලි පිහියක් අතට අරගෙන ඒකෙන් කපා ගන්න හදනවා වගේ. එහෙම නැත්නම් මේ 230 කරන්ට් එකත් එක්ක වැඩ කර හිටපු එකනා 33000 කරන්ට් එකත් එක්ක වැඩ කරන්න හදනවා වගේ. ඒක හුඟක් වැඩ ගන්න පුළුවන්. හැබැයි වරදවා ගත්තොත් අය නඩුත් නැහැ, අදහණේ කරන්න පාදාවකුත් නැහැ. එතනම අදහණේ සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට මේ පෙන්ලා දෙන්න හදන්නේ ප්‍රධාන වශයෙන්ම මුල් කොටසදී මේ සූත්‍රයේදී අපටිපත්‍ය අවිද්‍යාව නම් වූ දුක කියන්නේ මොකද්ද කියන එක විශේෂේෂ්ඨයක් වශයෙන් විෂයක් වශයෙන් අපිට උගන්වන්න උත්සාහ කරනවා හරීම ඩ්‍රයි ඒ මොකද මෙතුආකල් මේවා නොදකින් නොපතන් කී කියා පැත්තකට දාන්න හදපුදී සුඛෝපභෝගීත්වය අනුව ගිහිල්ලා ඉන්ද්‍රම් පිනබේන අනුව ගිහිල්ලා දුක එන්නකොට මූණට පැංගිරි මිරිකුවා වගේ පැත්තට දාපු දේ බොහෝම නිකන් තිත්ත බෙහෙතක් බොන්නා වගේ මොකද කරන්නේ නහය වහගෙන උගුරට දාගෙන ඉවර වෙච්ච ගම් කුවක් කැල්ලක් හපලා අර පැංගිටි ටික අයින් කරන ඉතින් කිලගෙන ඉන්න වෙනවා මූණ අට කරගෙන ආන්නේ වගේ හැදෑරිල්ලක් කරන්න වෙනවා සූත්‍රයේ මුල් කොටසේදී මොකද්ද මේ දුක්ඛ සත්‍ය කියන්නේ ඉතින් සාද මුල් දවස් දෙක තුනක් විතර මට අදින්න වෙයි මේක ඒ මුලට ඒ ටික කියලා දීගෙන එනකන් හැබැයි සමහරලාට මේ දැනුම බොහෝ විට මේ අහන ඇත්තු ගාව තියෙනවා නමුත් මම හිතන්නේ නෑ ඒකට ඒ විදිහේ ඒ ගෞරව සම්ප්‍රයුක්ත විදියට මෙවුවා ඉගැන්නේ ඉගෙන ගත යුතු මූල ධර්මයක් එහෙම නැත්නම් කියනවා නම් විශේෂීස්ත්‍යක් වශයෙන් සලකන්න නැතුව ඇති. ඉතින් ඒක නිසා හිමීට අපිට සිද්ධ වෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපෙන් ගලවලා දාන්න හදන අපපටිපත්‍ය අවිද්‍යාව නම් දුක දුක වශයෙන් නොදැනීම වෙලා අරගෙන කරන්න වෙනවා. ඒ නිසා මෙතනින් එහාට සාරිපුත්‍ර සාංශය හරියට රත් වෙච්ච පියකින් බටර් කෑල්ලක් කපනවා වගේ හරියට කහගෙන යනවා. ඔක්කොම විස්තර කරගෙන ඉන්න යන්නේ කාගෙන යන අවශ්‍ය කරන කාරණාවට. ඒක නිකන් උපමාවට කියනවා මේ මේ කාමරයක් වගේ එක පුළුන් ගොඩක් ගැට කොට ගහලා තිබ්බොත් කබපුළු ඒකේ එක ඇටයක්වත් ඉතුරුනොත් මිය හරියට දන්නවලු Taman ඉන්න තැන ඉඳලා අර ඇටේට යන කාගෙන යනවලු හරියටම කපු ඇටේ තියෙන තැන. ඌ අටවලල් යන්න. අන්න ඒ වගේ තමයි මේ පුළුන් ගොඩේ සාරිපුත්‍ර සංසේ කපල පෙන්නනවා මේ දුක. නැත්නම් දුක්ඛ සත්‍යය මේ එදිනෙදා අපි ළඟ තියෙන හැටි. අපි ඒකෙන් මවා ගන්න හැටි, වවා ගන්න හැටි පෙන්න නිසා උන්වහන්සේ අහනවා කතමං චාවුසෝ දුක්ඛ සත්‍යං. දැන් මම මේ අඬ ගන්න යන්න යදන්නේ මොකද්ද දුක කියන්නේ? ඒ සාරිපුත්‍ර සංසේ බණ ආන කට්ටියකින් මේ දැනගන්න අහනව නෙමෙයි උන්වහන්සේ මතක් කරනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා දුක්ඛ යම් පිච්ඡන් නලපතිම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ උන්වහන්සේ දේශනා කරන මේ කාටත් තේරෙන ගොරෝසුර තියෙන ಜಾති දුක නමුත් ගොරෝසු වුණාට ජාති දුක කවුරුවක්වත් දුකක් විදිහට හඳුනන්නේ නැහැ. අපි හුඟ වෙලාවට ಜಾති හඳුනන්නේ බොහෝම මංගල කාරණාවක් විදිහට ඕනම දෙයක ආරම්භය අපිට පේන්නේ සුභ සුඛ විදිහට. ඒක නිසා ಜಾති දුක මේ ලයිස්ට්ුවේ මුලටම දාලා තිබ්බට අවබෝධ කරගන්න අමාරුයි. නමුත් ඊගාවට එන ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක නම් ඉතින් හොඳටම අපි දන්නවා අද තියෙන විද්‍යාවත් වැඩිම හොඳ රත්තරන් මොළ ටිකත් එහෙම නැත්නම් හැකි පුළුවන් පුළුවන් කාර්යෝ තේරම බලන්නේ දුවන් ක්‍රමයට අපේ අත්තලාට මුත්තලාට දත්තලාට පත්තම් පණත්තලාට කරගන්න බැරි වුණාට අපේ પરම්පරාවේ ජීවත් හරනම් මේ ජරා දුක නැති කරගන්න පුළුවන් නම් වයසට යන්නේ නැතුව නැතර කරගන්න පුළුවන් නම් ඕනි ගණක් වේදම් කරයි ඒ වගේම ව්‍යාධි දුක ලෙඩකට පත්න ජීවත් වෙන්න නැත්තම් එහෙම නැත්තම් මතු પરම්පරාව හරි කමන්නේ බූදලයට උකසර තියලා මරණයෙන් බේරෙන්න නැත්තම් නිසා ජරා ව්‍යාධි මරණ දුක් නැති කිරීම සඳහා පුදුමාකාර විදියට අපි වක්‍රෝර්තියෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. නමුත් සරුවත් ජනස පෙන්ලා තියෙන මේක මිනිස්යන්ට පමණක් මේ ලෝකයේ තියෙන ඕනම සංසාරගත ඕනම සතෙකුට තියෙන මූලික සංසාරගත රෝග හතර තමයි ජාති ජරා ව්‍යාධි මරණ. මොන්නම ක්‍රමයකටවත් ඒකෙන් වළකින්න බෑ. සංසාරේ ඉන්න තාක්කල් බෑ බුදු වෙලා බුදුහාමරන්ටවත් බෑ. මේ ජීවිතේ ඉන්න තාක්කල් උන්වහන්සේට ජරාව තියෙනවා, ව්‍යාධි තියෙනවා, මරණේ තියෙනවා. උන්වහන්සේ පෙන්වන්නේ මේ ජරාව, ව්‍යාධිය, මරණය කියනවා මේ දුක් නැති කිරීමේ තියෙන එකම ක්‍රමය තමයි ජාති දුක නැති කිරීම. මත්තේ නොයිපදවීම පිණිස, නොයිපදීම පිණිස ගන්න ප්‍රයත්නය මේක සාමාන්‍ය අද පවතින භාෂානුව කියනවා නම් වේදකමට වැඩිය හේදකම හොඳයි කියලා තියෙනවා. ඉපදුනාට පස්සේ ඇති වෙන ජරා ව්‍යාධි මරණ කියන තුනට වේදකම් කරන්න ගියාට ඒක ඇයිදල් කූඩේකට වතුර පුරවන වගේ කවදාකවත් කරන වැඩක් නෙවෙයි. හෙදකම නම් නැවත නොයිපද වීම පිණිස ගන්නා ප්‍රයත්නය. ලෙඩක් නොවීම පිණිස ගන්නා ප්‍රයත්නය. ලෙඩ වුණාට පස්සේ රෝග ලක්ෂණ ප්‍රතික්‍රම කිරීමට අපි කියනවා හෙදකම කියලා. වෙදකම කියලා. හීලින් නැත්නම් තෙරපිටික් ඔක්කොම. ඒකත් ඕනේ. එහෙම නැත්නම් අපිට මේ වේදනාට්ටව ඉඳගෙන භාවනා කරන්න බෑනේ. දුවටම වයසට ගියාම භාවනා කරන්න බෑනේ. මරණාසන්නයේදී භාවනා කරන්න බෑනේ. ඒ නිසා අපි ඒව පිළිබඳව සෞඛ්‍යය තියාගන්නවා. නමුත් අපේ හෙදකම වෙන්න ඕනේ ආය ජාතිය කියන එක නොයිපද වීම පිණිස. මේක තමයි ඉස්ති ඉස්සල්ලාම සරුවචනාංශේ උදාන ගාතාවට කිව්වේ. අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං ආකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා. ගහකාරක දික්ඛෝසි පුනගේහන් අකාහසි. සබ්බාතේ භාසුකා භග්ගා ගහකූටම් විසංකිතා. විසංඛාරගතං චිත්තං තණ්හාණං කයමජ්ජගා. අනන්ත අප්‍රමාණ සංසාරයක් අනේක ಜಾති සංසාරේ මේ ඉපදෙමින් මැරෙමින් යන ಜಾති සංසාරේ කිලෝරක් නැති ಜಾති සංසාරේ අනේක ಜಾති සංසාරයන් සඳහා විශ්සං අනිබ්බිසං මම හෙව්වා මේ මේ ජරා දුක කියන එක සමාවෙන්ද ජාති දුක කියන එක කොහෙන්ද හටගන්නේ කියන එක හටගත්තට පස්සේ ජරා ව්‍යාධි මරණ කියන එක කවදාකවත් වළක්වන්න බෑ හටගන්නේ කොහෙද කියලා නමුත් මට අල්ලන්න බැරි වුණා අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිප්පි සංඝහකාරං ගවේ සන්තෝ මේ ගේ හදන්නා ඒක පටන් ගන්න තැන. මම මේ ගේ ගේ වඩුවක් හොයාගෙන ඇවිද්දා. ගහකාරංග වේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනා. නැවත දුක් දෙන මේ සංසාරේ නැවත නැවත උපදමින් මැරමින් මේ යන සංසාරේ. මේක පටන් ගන්න තැන හොයන්න මම උනම් උනන්දු කරා. අසාර්ථකයි. ටිකටම අසාර්ථකයි. ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පං ගහකාරං දිට්ඨෝසි උන්වහන්සේ සර්වඥතා ඥානෙ ලැබනකොටම ඉස්සල්ලාම දැක්කේ මේ ජාති දුක පිළිබඳව සත්‍යය. ජාති දුක නැති කරුවොත් මිස කවදාකවත් මොනම තාලකින්වත් ජරා ව්‍යාධි මරණ කියන දුක් නැති කරන්න බෑ. නිසා උන්වහන්සේ jigatoම උත්සාහ කරා නෙමෙයි. එතකොට උත්සාහයේ සාර්ථකත්වය ලැබලා අනික් අතට කියන්න උත්සාහ කරා මේක ඉපදුනාට පස්සේ ජරා ව්‍යාධි මරණ තුنين වෙන් වෙන්න හදන ප්‍රයත්නය කවදාකවත් හරියන එකක් නෙවෙයි. ඒක උපත්ත්‍යත් සමගම එන එකක් සාමාන්‍යයෙන් අපේ බණ පොතේ සඳහන් කරන්නේ බිම්හත්තක් පොළොව පලාගෙන උඩට එනකොට ඒකේ මුදුනට පස් ටිකක් අරගෙන ඉන්න ආසේ. උපත්ත්‍යත් හා සමගම මරණේ ඒකාන්තයි. එහෙම නැත්නම් අපේ කටුකුරුන්ද ඥානන්ද ස්වාමීන් කියන විදිහට උප්පන්නයත් එක්කට හම්බෙන අනිවාර්ය සාධකය තමයි මරණ සාධකය. උපත්යක් කියන්නේ මරණය. අපි ඔය විදුරන් මහත්තයා හොඳ කතාවක් කිව්වා. මේ මහත්තයාගේ අර පුතා නැති වෙච්ච කතාව. මේ මම මේත් දන්නවනේ. ඒ මම 2006 ආවට පස්සේ. ඉතින් ඒක උනාට පස්සේ මේ මුළු පවුලටම මා විශාල දුකක් ඇති වුණා. මේ දරුවා පවුලෙම ඉන්න හොඳම කීකරු දරුවෙක්. ඒ වගේම විවාහ પ્રાપ્ત වෙලා ඉඳලා තියෙනවා. ඉතින් නැති වුණාට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙලා තිනවා එක්ක මේ මහත්තයා සීදීනසා ගන්න හදනවා මොන මහත්තයා ගිහිල්ලා සෝන් කොතේ වැටි අපි මැරෙන්න හදනවා. ඒ කටයුතු වෙද්දී මෙයා ඒ පැත්ත මේ පැත්ත යමින් හිත හදාදා ඉන්නකොට දවසක් අහුවත් අහගන්න මේ මං කියන එක බුදුද කියලා දන්න විදුරුවන් ඉන්න නිසා මහත ඉන්න නිසා ඕනනම් අහගත හැකි. මං ඉතින් ටිකක් අත පලිප්පුවේ දාලා ටිකක් කියන්නේ බණට තේරෙන්න ඕන හින්දා. මේ ඒ මහත්තයා ලංකාවේ ඉන්නකොට නෝන මහත්තයා මෙල්බන් වල ඉඳලා දවසක් ටෙලිෆෝන් කරාලු. ටෙලිෆෝන් කළා කිව්වලු විදුරුවන් මහත්තයා කියන්නේ මේ ලංකාවේ මේ පූජා විසරද ජාතික සම්මාන ලැබපු ජනාධිපති සම්මාන ලැබපු කෙනෙක්. කියන අස්තත්‍ර පිළිබඳ හොඳටම දාන කෙනෙක්. ඉතින් නෝන මහත්තයා අහුවලු ඇයි විදුරන් නන්දන ඔයාගේ ওই නස්සත්‍රේ ඔච්චර හොඳ නම් මේ දරුවා මරණ බව දැනගෙන හිටියේ නැද්ද කියලා. මේ විදුරන් මහත්තයා දැන් සිද්ධ වෙන්නේ නෝනත් බේරගෙන කටයුත්තක් කරන්න මේ මහත්තයාගලු ඇත්තටම දැනගෙන හිටියා. හැබැයි දැනගෙන හිටියේ නැත්තේ මරණ දවස විතරයි කිව්වලු. කේන්දරයක් කියන්නේ මරණයක් තමයි. ඕනම කෙනෙක් ඉපදුනොත් මරණ බරනවා. මම හරියටම දැනගෙන හිටියා හැබැයි දවස් විතරයි දැනගෙන හිටියේ. මට හිතුණා මේ මනුස්සයාට ඇත්තට සෑහෙන ගැඹුරක් තියෙනවනේ මේ උත්තරේ දෙන්නේ. ඒක නිසා අපි දරුවෙක් ඇති කරනකොටම මතක තියාගන්න ඕනේ මරණය. ඔසෙන් මාස්ටර්ගේ තවත් කතාවක් තියෙනවා දවසක් ඒ දරුවෙකුගේ සුබ මංගල කාරණාවකට තාත්තා පුතත් අන ගහන අර වගේ මාස්ටර් කෙනෙක් ගාවට ගියාලු. කියලා කිව්වලු අපිට සුබ පතන්නේ කියලා මේ දරුවා විවාහ પ્રાપ્ત වෙන්න හරි විභාගයට හරි මොකකට හරි වෙන්න ඇති කියලා. ඊට පස්සේ මාස්ටර් ඇහුවලු තෝ තමස්ගේ තාත්තයි කියලා. ඊට පස්සේ තාත්තා අන්තිමයි නැත්නම් තාත්තා මැරිලා. එයා තාත්තගේ තාත්තා ඒත් මැරිලා ගලෝ ආ එහෙනම් පාඩි වෙන්නේ කියලා සීයා මලා තාත්තා මලා උඹ මැරෙනවා ඊගාට දරුවා මැරෙනවා කියලා. අර මාසයට හොඳටම කේන්ති ගියාලු මම මේ සුභාසින්තරයක් බලාපොරොත්තු වෙලා ගිය වෙලාවේදී මොකද්ද මේ තමුන්නාන්සේ කියන්නේ කියලා. එයි මිනිස්සු බැරිලා උඹට ඉස්සලා පුතා මැරුණොත් මොන දුකක්ද? සුභාසින්තනේ තමයි ඔබ මැරුණට පස්සේ පුතා මැරෙන්නේ. කොච්චරයි ලෝකේ බලාපොරොත්තු වෙන්න පුළුවන් සැප. මේ සත්‍ය තමයි අපි තේරුම් අරගන්න ඕන. උප්පත්තියක් කියන්නේ මරණයක් නම් ඉපදුනාට පස්සේ සැප බලාපොරොත්තු වෙනවයි කියලා කියන්නේ මා අමතර දෙයක්. උප්පත්තිය කියන්නේ දුකක්. ඒ දුකෙන් අනිවාර්යයෙන්ම දුක මේ උප්පත්ති දුකකට පස්සේ ඒ කර්ම වේගේ බාර දෙන්නේ ජරා දුකට දෙනවා මෙන්න බබා හම්බුණා බලාගනින් කියලා. එයා එතන ඉඳලා මේක දිරාවටපත් කරගෙන යනවා. ඊගාට එයා දිරාගෙන යනකොට බාර දෙනවා ව්‍යාධි දුකට. ආ දැන් ඊගාවත් කරපන් කියලා. එයා ඊගාවට ලෝක ලොක්කොම තියෙන කදලක් වගේ ලෝකේ තියෙන රෝග තේරම මේක දැමමට පස්සේ ඒක දෙන්න බුරුවන් දසවද තේරම දීලා මරණ දුකට බාර දෙනවා විචුරු වැටි කරන්නයි කියලා. මේවා සේරම පෙළ ගහිලා තියෙන එකක්වත් වෙනස් කරන්න බෑ. නමුත් අවාසනාව කියලා කියන්නේ අපි ජාති දුක සැපයක් විදිහට ජරා ව්‍යාධි මරණ දුකක් විදිහට සලකනවා. ඉතින් සරුවචනාංශය පෙන්වනකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේ හෝ මේකෙදී පෙන්වන්නේ ජාති ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස. ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියලා කියන්නේ මේ රෝග ලක්ෂණ ටික. ඉතින් ජාති දුක පිළිගන්නා පමණින්ම මේ සේරම ඒක දෙන්නේ පැකේජ් එක එකට ඉන්නේ. වීකෙන්ඩ් පැකේජ් එක වගේ ජාතිය ගන්නකොටම අනිත් ඔක්කොම ඇවිල්ලා ඉවරයි. අපි කියනවා ජාතිය දෙන්න ජරාව නැතුව, ව්‍යාධි නැතුව, මරණය නැතුව. ඒක නිකන් කියනවා හරියට සතිය කාසියක් අරගෙන මේකේ රජිනිගේ ඔළුව තියෙන පැත්ත දෙන්න මට හැබැයි පොල් ගහ තියෙන පැත්ත නැතුව. කාසියක නෑ එක පැත්තක්. අනිවාර්යයෙන්ම දෙපැත්තක් තියෙනවා. ඉතින් මේක ගත්තට පස්සේ ඉතින් දැන හෝ නොදැන අනික් සේරම හරහා යන්න ඕන. ඒක නිසා ජාති මේ දුක්ඛ සත්‍ය කියලා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නන්නේ නොදන්න දෙයක් නෙමෙයි. අපි හොඳටම දන්නවා නමුත් අපි අර මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවක් අපි ළඟ තියෙනවා. උප්පත්තිය මංගලයි කියන්නේ. උප්පත්තිය සුභයි. උප්පත්තිය බ්‍රහ්මයි. ඒ වගේම අදහසක් තියෙනවා ජරා ව්‍යාධි මරණ ඒව නොදකින්න හොඳයි. නොපතන්න හොඳයි. ඒව පැමිණීම හොඳ නැහැ කියලා. නමුත් සාරිපුත්‍ර සාන්ති කියනවා දෙකම එකයි. ජාති දුක යම් ආකාරද හොඳයි කියලා කියනද එහෙනම් ඒ වාගෙන් බාරගන්නේ කියලා තියෙනවා ජරා ව්‍යාධි මරණ දුක් මේවා සේරම එකම දුක්ඛ සත්‍යයේ පැතිකඩ මිස අපි හිතන ආතාලට සම්මුතියේ තියෙන ආපාරතාලට ಜಾතිය හොඳයි ජරා ව්‍යාධි මරණ නරකයි කියලා වෙන් කරන්න බෑ එතකොට ඒ කාසියක දෙපැත්තෙන් එක පැත්තක් ඉල්ලනවා වගේ වැඩක්. ඉතින් ඒ විදිහට දුක්ඛ දෝමනස උපායාස සේරම වෙන්නේ මේ જાතියත් එක්කමයි. උපත්තියත් එක්කමයි. යම්පි ඉච්ඡා නලබසි තම්පි දුක්ඛ. අපි කොච්චර දෝ දේවල් කැමති වෙනවා ඒක නොලැබීම දුකක්. ඒක පිළිබඳව ඇත්තටම කියනවා නම් යමක් අපිට ලැබුණට පස්සේ දුකයි. අපි මෙතන ඉන්න සභාව ගත්තොත් එහෙම අපි මේ ඉගෙන ගන්න කාලේ අපි පළවෙනි පන්තිය සමත් වෙච්ච හැටි දෙවෙනි පන්තිය සමත් වෙච්ච හැටි බලනකොට අපි මේ විභාගෙට ඉතලා අපි ළඟ තියෙන පුදුම සිලිලහරයක් බොහෝම උවමනාවෙන් රැ පාඩම් කරලා කොහොම හරි ඔන්න පළවෙනි පන්තිය සමත් වෙනවා. සමත් වුණාට පස්සේ නෝ හරි දැන් නම් හරි අවුරුද්දක වැඩ හරි කියලා. නමුත් මොකද වෙන්නේ? සමත් වුණාට පස්සේ ඒක ඉතාමත්ම පුංචි දෙයක් වඩටපත් වෙලා දෙකේ පන්ති විභාගෙ මත වෙනවා ඊට වඩා බරපතලට. දෙකේ පන්තිය ආවට පස්සේ ආරිටත් වැඩිය මහන්සි වෙලා දැන් එකක් පාස් වෙච්ච එක කරන පන්තියේ නමක් ගත්ත එක කරන දෙකේ පන්තියත් පාස් කරනවා. දිගට දිගට දිගට දිගට යන්න කියලා දැන් බැලුවොත් මේ එකේ පන්තියේදී අපි මහන්සි වෙච්ච මහන්සි බිල්ල ඒක නෑ බොළඳ වැඩක් වගේ අපිට පේන්නේ. ඕනෙම දෙයක් මේ ලෝකේ ලබන්න ඉස්සරලයි ලැබුවට පස්සේ බලනකොට පුදුමාකාරයකින් වර්ණ තේදීයක් සිද්ධ වෙනවා. ඒක නිසා ඇත්තටම ලැබුවත් ලැබුවට පස්සේ අපි බලාපොරොත්තු වෙච්ච සන්තුෂ්තිය නැතුව යනවා. නිසා ලබනකන් තමයි සේරගෙම සීලාරේ තියෙන්නේ. මෙච්චර මේ ගැන විස්තර කියන්න හොඳ නෑ බඳපු ඇත්තෝ දන්නවා. බඳිද්දි ඉස්සලා තියෙන ප්‍රේමෙයි බඳර පස්සේ ප්‍රේමේ ගත්තාම පුදුමාකාර වෙනසක් තියෙනවා. ඕනෙම සපක් කොච්චරයි. ඒක නිසා යම් පිච්චක් නල යම් පිංචං යම් පිච්චක් යම් පිච්චක් යම් ඉච්ඡා මේ දුක කියන්නේ ඇත්තටම අපි බලාපොරොත්තු වෙන දේ ලබනවා ලැබුවට මොකද ඒකෙන් ওই බලාපොරොත්තු වෙන සැපේ නැහැ. ඒක තමයි ලබන්න උපයන්නාට තියෙන දුක. නෝපයන්න තාමත් කටත් අරගෙන දිවත් දික් කරන බලනවා අනේ මගේ කාලා කණිකම මට හම්බුනේ නැහැ නේ කියලා. නමුත් නිකමට හරි අවංකව කල්පනා කරලා ඇහුවොත් එම ලැබුපේකන කොතනද ඉන්නේ කියලා එයා සමාන දුකක ඉන්නේ. ඒක නිසා මගේ මතක මම මතක තියානින්න විදිහට එහෙම තමම තේරුම් අරගන්න ගන්න උත්සාහ විදිහට මේ ලෝකයේ දොස්තරත් ලෙඩත් ලෙඩත් අතර දුකේ කිසිම වෙනසක් නැහැ. අපි හිතන්නේ දොස්තර මහත්තයා නම් බොහොම ජයට අඳගෙන ටයිකෝට් ගහගෙන නලාව ඇඳගෙන සිංහ සෙයියාවෙන් එනවයි කියලා. නමුත් ලෙඩාගේ පැත්තෙන් බලන ලෙඩා හිතන්නේ අනේ මං උඩු බැලියෙන් ඇඳට වැටිලා අනේ මේ මහත්තයා මට මොන තරම් සේවයක් කරනවද? ඒ නිසා දොස්තර මහත්තයා හරිය සෞඛ්‍ය සම්පන්නව සැපසේ ඇති කියලා. පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න අර ලෙඩා ලෙඩේ තනි වෙච්චාම සුවයි. දිවි වේදාට හැමදාම ලෙඩ. දකින්න හම් වෙන්නේ ලෙඩු. කිසිම ඉවරයක් නැහැ. ඒ නිසා දුක බැලුවොත් ලෙඩයි වේදයි මේ රෝගියයි අතර කිසිම වෙනසක් නැහැ. දෙමව්පියෝ දරුවන් අතර කිසිම දුකේ වෙනසක් නැහැ. ගුරුවරුන් හා ශිෂ්‍යයන් අතර කිසිම වෙනසක් නැහැ. රජුන් සහ රටවැසියන් අතර කිසිම වෙනසක් නැහැ. ඒක තේරෙන්න රජ වෙන්න ඕනේ. රජ වෙච්ච දවසේ තේරෙයි අනේ අර හම්බ කරගෙන පැත්ත කරලා හිටපෙගේ කොච්චර වටිනවද කියලා. ඒ නිසා මේ සෑම දෙයක්ම ලබා ගන්න බැරි නෑ. අපිට හැබැයි ඔක්කොම ලබා ගන්න බෑ. මොකද ලබාගත් ටිකෙන් හොඳට කල්පනා කරලා බලන්න යමක් ලැබුවට පස්සේ ඒ දෙයින් ඒ බලාපොරොත්තු ඉෂ්ට නොවුනහම අපිට පුදුම මේ ආත්ම නිෂේධනයක් ඇති වෙන්නේ. අපි ඒ ගැන කතා කරන්නවත් කැමති නැහැ. මතක් කරන්නවත් කැමති නැහැ. ඒ නිසා දරුවත් යනස කියනවා නෑ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න ඕනේ නම් යමක් නොලැබීම දුකයි කියන එක දැනට තමයි ලැබපු දේවල් ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අපි හිතනවා මේ නොලැබපු දේවල් ලැබුණොත් නම් මේ ඔක්කොම හරියයි කියලා. නමුත් දැන් අපි කියන්නේ මේ ඉන්න පරිසරය කියන්නේ මේ මේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ මේ ශ්‍රමණාගාරේ ඉන්න අය ඒකාන්තෙම කට හොදලා කියකි above average ආර්ථික දේශපාලන සමාජික මට්ටමේ අනික් කටියට වැඩිය තැනකට ආපු පිරිසක් මම මේ අගේ ආඩම්බරයක් කියන්න හදනව නෙවෙයි ඕනෙම උපමානයක් ගත්තොත් වැඩි නමුත් බලන්න අපිට තියනවාද කියලා ස්පාසාවක් එක චිත්තක්ෂණයක් අහවල් චිත්තක්ෂණේ දුක නැහැ කියලා අති කොන තියෙන දුක ඉතින් එහෙමනම් මෙතෙන්වත් එන්න බැරි මේ අපි පාස් කරපු විභාගේ පාස් කරපො නැති ඇත්තෝ නැත්නම් අපිට වගේ වත් රැකියාවක් මේ වගේ දෙයක් කරගන්න බැරි ඇත්තෝ. ඒ ඇත්තෝ හිතන්නේ අනේ මේගොල්ලෝ නම් ඉන්නව ඇත්තේ ඉහළම පැලන්තියේ ඉතින් අන්තිම සැපේ තමයි ඉන්නව ඇති කියලා හිතන්නේ. මෙන්න මේක එහා පැත්තට මෙහා පැත්තට දාලා බැලුවොත් යම් පිංචක් යම් පිච්චං නලබති තම්පි දුක්ඛං කියන එක තේරෙනවා. ලැබපු දේෙන් පවා අපිට අවශ්‍ය කරන ඒ පිරිච්ච ගතිය ලැබිලා නැහැ. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා මේක තමයි මේ සූත්‍රේ පුරාම ඉතාම ලස්සනට විස්තර කරලා දෙන්න හදන්නේ මේ දුක අපි ඇති කරගත්තේ මේ දේ හොඳයි මේ දේ නරකයි කියලා හොඳ දේ බදා ගන්න යෑමෙන් උපසංස්කෘතිවා සංස්කාර බවටපත් කිරීමෙන් තමයි මේ දුක් බවටපත් උනේ ඒක සංස්කාර බවටපත් කරගන්නේ නැතුව මගේ පිළේ ඉන කට්ටියත් අනිත් පිළේ ඉන කට්ටියත් සැපයි කියන කොටසත් දුකයි කියන කොටසත් නැත්නම් අෂ්ටලෝක ධර්මයේ පළු දෙකම අරගෙන සේරම ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මය නෙවෙයි කියා ගන්නට යන තැන තමයි මේ දුක පිළිබඳව තියෙන මේ අඳුරු වලාව අපිට දුරු කරන්න පුළුවන් තැන. ඒකට සාරිපුත්‍ර සාන්ති බොහොම ලස්සනට අතින් අල්ලගෙන පඩිපෙළ අණ ගහන යන පොඩි එකෙක් වගේ අරගෙන අරගෙන අරගෙන අරගෙන දිගට යනවා. ඒ නිසා දුක්ඛ සත්‍ය පිළිබඳව අවබෝධය අවබෝධය කියලා කියන්නේ එකක් සුතමේ ඥානෙ තියෙන්න ඕනේ. දෙක මේ කියන දේවල් ගලපලා තර්ක ඥානෙට එහෙම නැත්නම් අපි කියන අන්වේ ඥාන අනුව ණය ක්‍රමයට තේරුම් ගන්න ඕනේ. එදාට තමයි අපිට භාවනාවේදී පැමිණෙන දුක ආකාරයෙන් දක් ගන්න පුළුවන් වෙන්නේ. මේ දුක්ඛ කියන වචනේ ශාස්ත්‍රීය වශයෙන් කඩලා පෙන්නන්නේ ක කියන එක සඳහන් කරන්නේ අක්ෂය කියලා වචනේත් එක තමයි තියෙන්නේ. අපි රතරෝදයක අක්ෂය කියලා කියන්නේ රතරෝදේ හරි මැද. ඒ අක්ෂයට තමයි අලවංගෝ දාලා අලවංගුවට උඩ කරත්තේ රතේ හයි කරලා ඒකට බර දාලා අදින එක තමයි කරන්නේ. එතකොට මේ අක්ෂයත් අලවංගුවත් නිතරම කැපෙනවා. පුදුමාකාර වෙහෙසකට පත් වෙන තියෙන නිසා යම් විදියකට ඒ කරත් එක නම් බොස් කිඩිය මැද තියෙන මේ හිල ඒකට හිර වෙන මේ අලවංගුව දෙක පුංචිත්තක් හරි කැපිලා ලොකු වුණොත් කරත්තේ වලකට වැටෙන ගානේ ඒ අර මැදර පුදුම ඇඹරිල්ලකුත් රත්විල්ලකුත් කැපීමකුත් ඝර්ෂණයකුත් ඇති වෙනවා. ඉතින් මේකට නිතරම එලෙන්කෙල් දම දම එඬරු තෙල් දම දම ලිහිසි කර කර තමයි මේ රත්ේ පදවන්නේ. හදපු ගමන්ම මේ දෙක අතර ගානට සීට් වෙන ගතියක් තියෙනවා. මොකද බර දාන්න දාන්න මේක කරත්තේ අදිනවයි කියලා කියන්නේ අර අක්ෂේ සහ අලවංගු අතර පුදුමාකාර කැපිල්ලක් නිසා සරුවචනන්සේ සඳහන් කරනවා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මොනම ස්පර්ශයක් ලැබුවත් ඒක දුකක් කියලා. ඒ කියන්නේ මේ අලවංගුවත් අර අක්ෂයත් අතර මොනම ගැටීමක් ආවත් ඒක දුකක්. අපි හිතන එක අංග සම්පූර්ණව හරියටම හේතු අදින්න ගැහුවොත් මේකේ හැලහැප්පීමක් නැතුව කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ තාකල් හොයලා තියෙනවා මොනම විදියකටවත් මේ ගුරුත්වාකර්ෂණය තියෙන තැනක මේකේ 100 100ක කාර්යක්ෂමතාවය ලබන්න බෑ අනිවාර්යයෙන් මේක දුවන්නේ පාඩුවට කියලා. ඒ නිසා සෑම ඇහැට රූපයක් දැකීම කනට ශබ්දයක් ඇහිම සෑම දෙයකින්ම ස්පර්ශයෙන් දේ සිද්ධ වෙනවා නම් ඒක තමයි දුකට මුල. ඉතින් ඒක නිසා අපි මේ මේක හොඳ ස්පර්ශයක් මේක නරක ස්පර්ශයක් කියනා වූ මේ මායාව අයින් කරලා සෑම ස්පර්ශයක් කෙරෙහිම සමාකාර සතිය සමාකාර විපස්සනා යොදපු දවසට තේරෙන පටන් අරගනි සැප ස්පර්ශ දුක් ස්පර්ශ කියන එක අපි විචින් පටවන් ලද නම සෑම ස්පර්ශයක්ම සෑම ගැටීමක්ම ඒකාකාරවර කරත්තරෝ දෙක අරගෙනකොට තබන තබන සෙන්ටිමීටරයක් පාසා අඟලක් පාසා කැපි කැපි කැපි කැපි යන ගමනක් තමයි මේක තියෙන්නේ ඒක නිසයි ඉපදුනාට පස්සේ යන ගමන ඒ කරත්තරෝ දෙ වගේ තමයි නොයිපදී ඉඳිල්ල තමයි මෙතනේ කතා කරන්නේ ඒක හරි අමාරුයි ඒක තේරුම් ගන්න අමාරුයි මොකද හේතුව අපිට ඕන වෙලා තියෙන්නේ ඉපදිලා සැප විඳින්න. ඒ කියන්නේ අපි මේ දුක්ඛ සත්‍ය පිළිබඳව මූලික මේ අපපටිපත්‍ය අවිද්‍යාවක් අපි ළඟ තියෙනවා ඒක අවබෝධ කරගන්න ඕනේ ඊට පස්සේ තමයි අපිට අවස්ථාවෙන් අවස්ථාවේ හැටියට මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ මේක කණ්ඩෝණකම නිසා කබර ගෝය අපි තල ගෝයා කරගෙන මේ සංසාරේ සැප හොයන ජීවිතේ සැප හොයන අනිකුත් ජීවිත අර්ථ හොයන දේවල් මේ පලිප්පු වෙදෙමින්. එහෙම නැත්නම් ඒව ටෙම්පරාදු කර කර ගැනීම. ඉතින් මේ දෙකම අවබෝධ කරගන්නයි මේ මම හිතන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයට මුල පුරන්නේ. ඉතින් අපි බලමු දවසින් දවස දවසින් දවස අපිට හම්බ වෙන කාලය අනුව බණත් කියන ධර්ම භාවනාවත් අනුව මේක කොච්චර දුරට අපිට නාය පල්ලේ අස්පනා අපිට පේන දෙයක්ද එහෙම නැත්නම් මතු බුදුහාමුදුරෝ මෛත්‍රී බුදුහාමුරෝ දක්ලා කරන්න තියෙන දෙයක්ද කියලා කල්පනා කරලා බැලුවොත් මේ සූත්‍රය හොඳට තේරුම් ගත්තොත් පේනවා මේක අවබෝධ කිරීම සඳහා කිසිම දෙයක අඩුවක් නැහැ. අංග සම්පූර්ණ සියල්ලම තියෙනවා දෙවන්නේගේ අවශ්‍යතාවයකුත් නැහැ. තමන් වශයෙන්ම කරන්න පුළුවන්. අන්න ඒක මතු කරලා දෙන්නයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ කුසලයන් අතර ලෝකේ තියෙනවා නම් ඒ සියලුම කුසල් මෙන්න මේ චතුරාර්ය සත්‍ය එක්ක සංග්‍රහ වෙනවා. හරියට ගොඩබිම ගමන් කරන සෑම සතෙකුගේම පාද හස්ති පාදයේ තුල ගුණ කරන්න පුළුවන් වාගේ. ඒ නිසා කිසිම අත්දැකීමක් අපට නැහැ. නිවන් ලැබීම සඳහා බාධා කරනවා කියන. සෑම අත්දැකීමක්ම නිවන් ලබා ගැනීම සඳහා අමුද්‍රව්‍යයක් වඩපත් වෙන්න ඕනේ. එදාට තමයි අපි කියන්නේ සතර සතිපට්ඨානෙන් තොර මොනම අත්දැකීමක්වත් නැහැ. ඒ පටන් ගන්න නැත්තන්ට ඒක ටිකක් බරපතලයි. නමුත් කරගෙන කරගෙන යනකොට අපේ ජීවන සන්දර්භය වෙන්න ඕනේ හැම අවස්ථාවකදීම ඒක එක්කෝ කායන පසනාට, එක්කෝ වේදනාන පසනාට, එක්කෝ චිත්තාන පසනාට නැත්තම් ධම්මාන පසනාට දාලා හැම චිත්තක්ෂණයකම මතු කර ගන්න පුළුවන් උපරිම. ඒ සති සම්පජාඤ්ඤය නැත්තම් සති සමාධි ධර්ම සම්පජාඤ්ඤ ධර්ම දිනු කරගෙන එකම චිත්තක්ෂණයක්වත් අත නොහර ගත කරන ජීවිතය තමයි අපි කියන්නේ ක්ෂණ සම්පත්තිය පන්නන්නේ නැහැ කිය. කනෝ වේමා උපච්චකා අනේ මගෙන් ක්ෂණ සම්පත්තිය ඉක්මනෝ යාවා කියලා අප්‍රමාදීව සත්‍යමත් වීමයි අපි කරන්නේ. ඒක නිසා මේ මූල ධර්ම දැනුම මේකට අවශ්‍යයි. ඒක අර කලින් මම කිව්වා වගේ බොහොම වීලි ගතියක් පේන්න තියෙනවා. මොකද ඒක ගැන කියන අපේ අර ආකල්පමය කරප්පන්ගෙන ගතිය නිසා. ඒකට ඇලර්ජික් වෙලා තියෙන නිසා නමුත් මම හිතනවා පිටිස කැපවීමෙන් වැඩ කරන නිසා මේ කර්ම ඉදිරිපත් කිරීමෙන් මේ මූල ධර්ම කරුණු ප්‍රායෝගික කරුණු එකතු කිරීමෙන් තමයි මේ දුක්ඛ සත්‍ය පිළිබඳව හොඳ අවබෝධයක් කරගන්න මේක අවස්ථාවක් ලැබෙයි කියලා එසේ මේක එහෙම ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත ධර්ම දේශනාව නැවත කරන්න බලාපොරොත්තු වෙනවා.